අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 162 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ අට්ඨ ධම්මා භාවේ තබ්බා හරියෝ අට්ටංගිකෝ මග්ගෝ තීති ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළු දීගත කරන අවස්ථාවක් සිරු දෙනාම තම තමන්ගේ ජීවිතවල ඉතාම වටිනා අවස්ථාවක් විදිහට මේක සලකනවා දුර්ලභ අවස්ථාවක් විදිහට සලකනවා උපයාගත් අවස්ථාවක් විදිහට සලකනවා සම්පත්‍ති කර අවස්ථාවක් විදිහට සලකනවා ඉතින් උපයා ලපයා ගන්න ලදී සම්පත්‍ති කර අවස්ථාව ඉබේම වැඩමුළුවට සම්බන්ධ වෙච්ච පමණින් ලැබෙන්නේ නැහැ ඒක සඳහා වැඩමුළුවට සම්බන්ධ වුණාට පස්සේ එක එක්කෙනෙක් විසින් හෝ සමස්තයක් වශයෙන් ඒකට අනුග්‍රහ කළ යුතුයි. එතකොට තමයි මේ ලද ක්ෂණ සම්පත්තිය මහත්ඵල මාන chance කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි වැඩමුළුව පුරාවට ඒ කටයුතු අනුග්‍රහ අනුග්‍රහ දැනගෙන කටයුතු කළොත් ඒ අමාරුවේ ලබාගත් අවස්ථාව වැඩි දියුණු කරගන්න පුළුවන් මහත්ඵල මහානිසන්ත කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සරුවචනාන්තේ දේශනා කරනවා පංචෛ බෙක්කවේ අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝපල විමුක්තිය ආචෝති චේතෝපල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාපල විමුක්ත්‍යාච හෝති පඤ්ඤාපල විමුක්ති සමාපත්‍යාච කියලා. අපි ළඟ තියෙන මේ සම්මා දිට්ඨිය දැන්ට මෙතෙන්ට එන්න උදව් උපකාර කරපු සම්මා දිට්ඨිය මේ පස්සාකාරයකින් අනුග්‍රහ කරොත් පස්සාකාරයකින් ආසන්න කාරණා සපෙලා දුන්නොත් පස්සාකාරයකින් එකට සප්පාය කරනු සලසලා දුන්නොත් ඒ තියෙන ඇදකුද ඇරෙනවා සම්මා දිට්ඨිය. ඒක නිසා අපි ඒකට වග වෙන්න ඕනේ. ඉතින් අපි හැම වැඩමුළුවකදීම මුලදී ඒක එක්කෙනෙක් විසින් පුද්ගලිකව හෝ සමස්තයක් වශයෙන් ඛණ්ඩායම මේ අනුග්‍රහිත පහ නිතර මතක් කර ගන්න ඕනේ. ඒ නිසා දේශනාවලිය මුල දවසේ අපි ඒක ටිකක් වෙලා ගන්න. ඉතින් මේ සම්මාදි අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරන කරුණු පහෙන් ඉස්සල්ලාම ਸਰවචනාන්තේ සඳහන් කරන සීලානුගහිතා. අපි මෙතෙන්ට එනකොට සීලයෙන් පිරිසිදු වෙන්න ඕන. ඒක හිත අලුත් කරගන්නවා කියන එක තමයි අපි ලොකු සාංශ මතක් කරේ. gedara dore ඉන්නවට වැඩිය එහෙම නැත්නම් අරණ්‍ය සීනාසනේ ඉන්නවට වඩා වනකට භාවනාවකට පෙළඹෙනකොට සීලය අලුත් කරගන්න. ඒ ඉස්සර අටුවා කතාවල සඳහන් කරලා තියෙනවා. Taman ඒ කර්මස්ථාන වඩන තැනකට යන්න ඉස්සෙල්ලා බඩ විරේක කරලා බඩ යන්න බීලා ඇඟ පිරිසුදු කරගෙන ඒකට සූදානම් වෙලා තමයි යන්නේ. මොකද ගියාට පස්සේ අනවශ්‍ය ප්‍රශ්න ඇඟේ අමාරු අනවශ්‍ය තොරතුරු ඇවිල්ලා ඔළුවේ අමාරු ඇති කර ගන්න නැති වෙන්න සියලු ප්‍රවෘත්ති වලින් අයින් වෙලා සියලු කරදර අයින් වෙලා බඩ විරේක කරගෙන තමයි යන්නේ. ඒ කය විවේ අලුත් කරගන්න හිත අලුත් කරගන්න. ඉතින් සීලය ඒ වගේ තමයි. ඒ නිසා අපි නිත්‍ය පන්සීලය උපෝසත අට්ඨාංග සීලයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අපි දැන් හැමදාම උපෝසත දවසක් වගේ. ඒ වගේම පැවිදි ඇත්තොත් සීලෙන්තර සලකලා අලුත් අඩියා කරගන්නවා. ඊට පස්සේ සූතානුග්‍රහිත මෙද අපි කරන්න හදන දේ. අපි ඔක්කොමලා ඇත්තට සෑහෙන දේවල් දන්නේ නැත්තෝ. දැන් අද කාලේ තියෙන මේ තාක්ෂණය නිසා ඕනම කෙනෙකුට ඕනම තොරතුරක් ලබා ගන්න පුළුවන්. ඒ කිසිසේත්ම ඉස්තර තිබුණා වගේ මේ තොරතුරු පිළිබඳව ගුරු මුෂ්ටියක් දැන් නැතර කරන්න බෑ. ඒ නිසා හැම කෙනාම සෑහෙන යමක්ම දානවා. නමුත් මෙතනදී අපි ආයසරයක් ඒ කරගෙන යන භාවනාවට අනුකූල වෙන විදිහට බණ ඇහෙන්න සලස්වනවා. ඒ මොකටද මේකට අනුගත වෙන විදිහට. ඒ නිසා ඒ සුත්තමේ ඥාණයට එනත්තම් ඒ බණට ධර්ම ගෞරවය යුත්ව ඇහුම්කන් දීමක් කරනවා. දවසේ වැඩි වේලාවක් වැදගත් වේලාවක් පැයක්ම ගත කරනවා ඒකට. ඉතින් ඒකට කියනවා සුතානුග්‍රහිතය කියලා. ඒක සමහර විටක සරුවච්චන් වහන්සේ පවා තමන් වහන්සේගේ ගෝලයන්ගෙන්ම බණහපු අවස්ථාවල් තියෙනවා පිටිත්තහපු අවස්ථාවල් තියෙනවා. මොකද ඒක බොහොම වැදගත් දෙයක් මේ බණක් අහනවා කියන එක. ඉතින් ඒක පිළිබඳව අවස්ථාවකට පොඩ්ඩක් අපි මතක් කරනවා නම් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඇහෙන බණ තා අහන බණ කියලා දෙකක් තියෙනවා කියලා. අපි කාර් කෙලවන ගමන්, පොල් ගාන ගමන්, පලාලියන ගමන් බණ අහනවා. රේඩියෝකේ ආමතුරු බණ දෙදනවනේ ඉඳලා හඳ වෙනකම්. ඉතින් ඒව ඇහෙන බණ. ඒකට හිත යොදලා ඒකට මේ සැදී පැහැදී වාඩි වෙලා අහන බණක් නෙවෙයි. ඊට අමතරව සියල්ලටම අතහැරලා එවිල්ලා ඒකටම වාඩි වෙලා මටයි මේ බණ කියන්නේ කියලා බණ වලට කියනවා අහන බණ කියලා. අද විතර ඒ අනුව බන අයාල යන කාලයක් දෝරේ ගලන කාලයක් ගංගතුරු කරන කාලයක් මුළු සංසාරේ තිබිල නැතුව ඇති. ලොකු සාංශ මතක් කරනවා රටේ මේ කියන බන යන තාලේ හැටියට උන්වහන්සේ 1901 ඉපදලා 92 වෙනකන් ජීවත් වෙච්චි යුගපුරුෂයෙක් එහෙම නැත්නම් පසුගිය සත වර්ෂේ පුරාවට අත්දකගෙන මෙච්චර බණ කිපුලුකයක් කවදාවත් නැහැ කියලා. නමුත් රටනරක් වෙන දිහා බලනකොට මොකද්ද වැරද්දක් තියෙනවා. කොච්චර බන ඇහුවත් ඒවා හිතට ගන්න ගතියක් ප්‍රයෝජනෙට ගන්න ගතියක් පේන්න නැහැ. ඒ මොකද හේතුව ධර්ම දේශනා කරනකොට ධර්ම ගෞරවය ඇති වෙන විදිහට වාඩි කරවලා ඒකටම සත්‍යාගෙන බණක් අහන්න බණක් කියන්න වෙලාවක් අපිට ලැබෙන්නේ අරග කරන ගමන් මේ කරන ගමන් බබාට කිරි දෙන ගමන් ඩ්‍රයිවිං කරන ගමන් පොල් ගහන ගමන් පලාලියන ගමන් බණ කියන. බණ කියනෝනේ බණ අහනවා. ඒවට කියනවා ඇහෙන බණ කියලා. මේකට කියනවා අහන බණ කියලා. ඉතින් ඒ නිසා මේකේ තියෙනවා ධර්ම ගෞරවය. විශේෂයෙන්ම භාවනා වැඩමුළුවකදී. ඊට පස්සේ තියෙනවා සාකච්ඡා අනුග්‍රහිත කියලා එකක් කමඨාන් සුද්ධ කරන්න ඕන. ඔය කොච්චර සිල්වන්ත වුණත් කොච්චර භාවනා කරත් කොච්චර බණ ඇහුවත් තමයි භාවනා කරනකොට වැටහෙන දේ ලිඛිතව ඉදිරිපත් කර ගන්න දන්නේ නැත්නම් ඒ භාවනාව නිකන් ගොළුෙක් දකපු හීනයක් වගේ වෙනවා කියා ගන්න විදිහක් නැහැ. ඉතින් ඒතකොට ප්‍රගතියකට යන්නේ බෙහෙත් පන්තියක් බීවට පස්සේ ගුණාගුණ කියන්න එපා. ඊට පස්සේනේ දෙවෙනි බෙහෙත් පන්තිය ලියන්නේ. ඒකට බෙහෙත් බීලා ඊට පස්සේ බෙහෙත් පන්තිය ගුණාගුණ කියන්න එපා. ඒතකොටනේ තුන්වෙනි බෙහෙත් පන්තිය ලියන්නේ. ඉතින් අපි හිතුවේ වේදා දක්ෂ ඒ නිසා වේදා දැනගන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. තමන් භාවනා කරනකොට වැටහෙන දේ කියන්න තරම් විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. කියන්නේ නැති වුණොත් ඒක තන ටැග් ගහින්න පටන් ගන්නවා. ඒ නිසා සාකච්ඡාව ඊටාම වැදගත්. ඒක ගැන කියනවනම් කියන්න තියෙන්නේ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ විතරයි සාකච්ඡා කරන්න පුළුවන්. අනිත්‍ය වගේ සුද්ධලිය විල්ලක් තියෙන ඒක සාකච්ඡා කරන්න කිසිම අයිතියක් නැහැ. මිනිස්සුන්ට සාකච්ඡා කරොත් සදාකාලික අපායයි. gediya pitin බාර ගන්න එකයි තියෙන්නේ. අපේ සරුවච්චන්හන්තේ එහෙම කෙරුවේ නැහැ. සරුවඥයි සියල්ලම ප්‍රකාශ කරලා කියන කිසිම දෙයක් විමසීමකින් තොරව බාර ගන්න එපයි. මොකද මේකේ බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක හොඳටම තේරෙනවා මේ මගේ භවනා ජීවිතේ බලනකොට මේ කමඨාන් සුද්ධ කිරීමට භවනා මධ්‍යස්ථානයක දෙන සලකිල්ල දිහා බැලුවොත් ඒක සිද්ධ වෙන්නේ නැත්නම් භවනායි භවනායි හිත වදින්නේ නැහැ yaadෙන්නේ නැහැ කමඨාන් සුද්ධ කිරීමමයි ඒ යෝගාවචරයා මේ අලුත් වැඩියා වෙන සුද්ධ වෙන ස්ථානයි. ඉතින් අපි ඇත්තටම 60 වෙනි වැඩමුළුව දක්වම කෙරුවේ එක එකනා 40ක් නම් අනිවාර්යයෙන්ම කරා. එක එකනා ගෙනලා කමටහන් සුද්ධ කරා. දවසට විනාඩි 5 ගානේ එක්කෙනෙකුට දෙන්න ගියාම පුදුමාකාර විදියට වෙලා ගන්නවා. ඊට පස්සේ තමයි අපි 40 ඉඳලා 60 දක්වා සාකච්ඡා කරලා මේ පොදු කමටහන් සුද්ධ කිරීමට හරියට විරෝධේ පෑවා. එහෙම කොහෙද අපිට පුද්ගලිකව හම්බෙන වෙලාව එහෙම කරන්න බෑ අපිට පුද්ගලිකව ඕනේ. ඒක බම්බු ගහනිලා ඊගල මම ගියා 60ට. එහෙම නැත්නම් අපිට මේ වගේ 100ක් කරන්න බෑනේ. ඒ දවස්වල 40ක්වත් කිරුවේ අමාරුයි. දැන් 100ක් කරනවා. ඒතකොට එක්කෙනෙකුට වස්තියක් දීපුවම කොටොම් බඩ යන්න ගන්නවා. එක්කෙනෙකුටයි දෙන්න ඕනේ. දුන්නාට පස්සේ යනවා. ඒ නිසා මොකද දෙනේ කමටහන් සුද්ධ කරන වෙලාව මග ආරිනවා. මග ඇරියොත් වෙන්නේ වැඩමුළුව මග ඇරියා වෙනවා. ඒ නිසා පුළුවන් තරම් Tamanට වැටහෙන දේ ප්‍රශ්න නැතුණාට කමන්නේ. භාවනා කරනකොට වැටහෙන දේ කියා පාන්න ඕනේ. කියන්න ඕන. භාවනා නොකරන අය කියන්නත් එපා කියලා තව වාදයක් දෙනවා. භාවනා කරන වෙලාවේ නොකිය ඉන්නත් එපයි කියලා වාදයක් දෙනවා. මොකද මේක මේ අනුග්‍රහිත පහෙන් එකක්. එතකොට තමයි සමතනුග්‍රහිතේ විපස්සනානුග්‍රහිතේ වශයෙන් අපිට අරමුණට හිත යොදලා ඒකාග්‍ර භාවයේ ඒකෝදි භාවයේ ලබා ගන්න මෙහෙමයි. ඒ ඒකෝදි භාවයේ ඒකාග්‍ර භාවයේ ලබාගත් අරමුණෙහි විපරිණාම වශයෙන් බලන විපස්සනාව මෙහෙමයි කියලා ඒ තමන්ගේ තියෙන උපනිෂේ සම්පත් වල හැටියට පෙත සමත පෙත හෝ විපස්සනා පෙත එළි වෙන්නේ අර සීල සුත සාකච්ඡා කියන අනුග්‍රහිත පෙළ ගහිලා આવොත් තමයි. يعني පැලියකට වතුර පොහොර අවුව ටික වැටුනොත් විතරයි ගහ වැවෙන්නේ. අන්න ඒ වගේ මේ අනුග්‍රහිත පහ එකිනෙකට yaadෙන ධර්ම પરම්පරාවක්. ඒක නිසා මතක තියාගන්න. ඒක එක පක්ෂිකෙන් කරන්න බෑ. දෙපාර්ශවයේම ඒකට පෙළ ගැහෙන්න ඕනේ. දෙපාර්ශ්වම අනුග්‍රහ කරන්න ඕනේ. ඒ දෙපාර්ශ්වයේ යෝගාවචර පැත්තෙන් බලනකොට සාමූහික සහ පුද්ගලික. අදිට මෙන්න විදිහට කියනවා පුද්ගලික කමඨාන් සුද්ධ කිරීම සහ සාමූහික කමඨාන් සුද්ධ කිරීම වගේ. කෙසේ නමුත් හැම කෙනාටම වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් මේ සම්මාදම් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. සීලේ වශයෙන්, සුතමේ වශයෙන්, සකච්ඡාමේ වශයෙන්, සමත විපස්සනා වශයෙන්. ඉතින් එහෙම වෙනකොට යම් වෙලාවක මේ අනුග්‍රහිත පහ පෙළ ගැහුනොත් අපි ඔක්කොම එකම අම්මගේ දරුවෝ වගේ එකම ධර්ම පවුලක් එහෙම නැත්නම් එකම ජීව රුධිරය සහිත එකම ගැම්මක් සහිත පිරිසක් බවට පත් වෙනවා අපිට කවදාකවත් හිතා ගන්න බැරි තරම් අපි ළඟ තියෙන අසමගිකම් නෙවෙයි මතුවලා තියෙන සතිය ඉස්සර වෙනවා ඔක්කොම අතර තියෙන සමාන తত্ত্বය අපි කියන්නේ මේ සම සමාජය කියලා කතාවක් තියෙන්නේ අන්න ඒක එනවයි දාට එහෙම නැහෙනේ. එක එක එක එක හතර පහ දිහාවට අදින මීහරක් වගේ කිසිම ගුණයක් ගන්න බෑ. ඒ නිසා මේ අනුග්‍රහිතවලදී තමන් ඒ කරන අනුග්‍රහිතේ මේ ශාසනයට කරන අනුග්‍රහිතය තමනුත් නිවන් දකිනවා ශාසන අනුග්‍රහිතය නිසා බැලුව කෙනෙකුට හරි ආඩම්බරයක් හිතනවා මේ පිටිස අතර ගුණයක් තියෙනවා මේ පිටිස වැඩ කරන්නේ හරියට හමුදාවක් යුද පිටියට ගිහිල්ලා දෙන ආවිධානයට වැඩ කරනවා වගේ ඒගොල්ල අතර ගුණයක් තියෙන අපිට වෙනම කැපී පෙනීමක් ඕනේ නැහැ. තමන්ගේ සීලය රැකගෙන මේ සුතේ මේ වශයෙන් කියන දේ අහලා සාකච්ඡා කරගෙන සමත විපස්සනාට අහුන් ගනුදෙනුව ගනුදෙනුව නෙවෙයි පිහිටලා කටයුතු කරනවා නම් මේ ගොඩ නැගිලි මේ ස්ථාන ඔක්කොටම අගයක් ආඩම්බරයක් වෙනවා. ඉතින් ඒ තාක්කල් මම මේ කතා කරේ මේ ධර්මදේශන දවසේ මාතුකාවට කලින් මේ පිරිස වශයෙන් අපි අනුග්‍රහ කළ යුතු ආකාරය සහ පුද්ගලික වශයෙන් අනුග්‍රහ කළ යුතු ආකාරය. ඉතින් ඒක කිව්වට පස්සේ දැන් අපි දවසේ මාතෘකාවට ගියොත් ඒ ඛතමේ අට ධම්මා භාවේ තබ්බා මේ කොටස මම උපුට ගත්තේ දසුත්තර සූත්‍රේ. මේ දසුත්තර සූත්‍රේම අපි දැන් වැඩමුළු 40 ගාණක් කරලා තියෙනවා. ඒ මොකද ඒක මුළු ත්‍රිපිටකයේම වගේ සම්පින්දනය කරන ලද ප්‍රයත්නයක්. ඒක හරි අපූරුයි. දසුත්තර සූත්‍රයේ ඔක්කොම කරන්න ඕනේ හැබැයි අපූරු වෙන්න. ඔක්කොම කරනකොට පේනවා අහවල් දේ අහුනේ නැහැ. අහවල් දේ අපිට ගිලි වුණ අතපල්ලි වැටෙනවා කියලා කියන දෙයක් නැහැ. මොකද මේක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ගොනු කරලා තියෙන්නේ මුළු ත්‍රිපිටකයේම තියෙන සාරය ඔක්කොම එකතු කරලා දසුත්තරම් පවක්කාමි පත්තු නිබ්බානපත්තියා කියලා මම මේ දසුත්තර වශයෙන් ඔබලාට දේශනා කරනවා නිවන් දැකීම සඳහා. ඒවා නිකන් ධර්ම කරුණු එකතු කිරීමක්ම නෙවෙයි. ඒකේ ගොනුවක් තියෙනවා. ඒකේ යොමුවක් තියෙනවා. ඒකේ එල්ලයක් තියෙනවා. ඒ දසුතර සූත්‍රයේ ලස්සන රචන මේ පෙළගැස්මක් තියෙන ප්‍රස්ථාර කිරීමක් තියෙන්නේ. වගුවක් සකස් කරලා තියෙන්නේ ප්‍රශ්න 10ක් දහසරයක් අහනවා එකේ ඒව පිළිබඳ ප්‍රශ්න 10යි දෙකේ ඒව පිළිබඳ ප්‍රශ්න 10යි තුනේ ඉස ප්‍රශ්න 10යි මේ විදිහට 10න් කෙලවර වෙන නිසා ඒකට දසුත්තර කියලා කියනවා. ඒකේ දැන් අපි හතේ පොත යනකම ඉවර කරලා. අටේ පොත අපි පටන් ගත්තා මේ ඉතිසලා කරපු ඒ අම්බුල ආවේද කරපු වැඩමුළුවේදී දැන් අටේ පොතේ දෙවෙනි ප්‍රශ්නේ මේ අහන්නේ. කතමේ අට ධම්මා භාවේතබ්බා. පළවෙනි ප්‍රශ්න තමයි කතමේ අට ධම්මා බහුකාරා කියන එක. ඒක පිළිබඳව තොරතුරු දැනගන්න ඕන නම් ඉතින් ඒ අඹුල ආවිදි කරපු තොරතුරු ටික හුඟක් වෙලාවට අර කලින් කියපු අනුගහිත සූත්‍රයේ සඳහන් කරුණු ටික තමයි ආටකට කඩලා පෙන්නන්නේ. දැන් මෙතනදී භාවිතා කළ යුතු වැඩි යුතු ධර්මයට මොකද්ද කියලා මේ ශාසනයෙන් කෙනෙකුට අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ඇහුවොත් උත්තරේ දැනගෙන හිටියොත් ලකුණු ලැබෙනවා. ඒ නිසා අපි සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්න අහනවා. ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ අහගෙන ඉන්න කට්ටියකින් ප්‍රතිඵල උත්තර බලාපොරොත්තු නෙවෙයි. නමුත් මම මේ අද කතා කරන්න හදන්නේ මේකයි කියන මාතෘකාව ගිනහැර දැක්වීමලා. මේකට කතා පාබසං කියලා ත්‍රිපිටකයේ සඳහන් ධර්ම මාතෘකාව මතු කරගන්නවා. ඊට පස්සේ උත්තර දෙනවා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒක මම දන්නවා. ඒ උත්තරේ මෙතන ඉන්න හැම කෙනාම අහලා තියෙනවා. සර්වචන්සේ දේශනා කරලද ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම නැත්නම් ඒකට අපි කියනවා හතරවෙනි ආර්ය සත්‍යය කියලා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ වැඩමුළුව පවත්වන කාලේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඉතින් ඒකේ මේ සඳහන් කරුණු දැනට මේ පිරිස දානවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අටේ පන්තියේ බුද්ධ ආගම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් දැනගෙන තියෙන්න ඕනේ. අපි දැන් ඒකේ තියෙන වෙනස තමයි මේ දන්න එක භාවනාවේදී කොහොමද මේ අපිට ඒක ඇත්තටම භාවිතා වෙනවද නැද්ද කියලා උරගා බලන්නේ. එහෙම නැත්නම් ඒක බූරුවෙක්ගේ පිටේ බැඳපු හකුරු මිටියක් වගේ අරගෙන යනවද නැත්නම් පිටේ තියෙන හකුරු වල රස බලනවද? සුතමේ වශයෙන් චින්තාමේ වශයෙන් යනකම් අපිට රස බලන්න හම් වෙන්නේ නැහැ. නමුත් භාවනාවට යනකොට ඒක රස බලන්න පුළුවන් ඒක නිසා සරුවචාන්සේ සමහර විටක මතක් කරනවා අනුන්ගේ හරක් බලන ගොපල්ලා ඌට මහන්සි වුණාට බත් හම්බෙන නිසා ඌට බත් බැලෙයි කියලා කියනවා කවදාවත් පස්කෝ රසය ලැබෙන්නේ නැහැ. පස්කෝ රසය ලැබෙන්නේ හරක් අයිතිකාරයාට. අරූට කරන්න දෙන වැඩ කෙරුවට බත් ටික දෙනවා. ඉතින් ඒක නිසා ශාසනයක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතා වෙනවද නැද්ද කියන එක උරගා බලන තෙක් ඒ කෙනා හකුරු මිටියක් පිටේ තියාගෙන බෝරුවෙක් වගේ නැත්තම් අනුන්ගේ හරක් බලන රටේ හරක් බලන බත් බැලේක් වගේ තමයි ජීවත් වෙන්නේ. අපි පුංචි කාලේ එහෙම නැත්නම් 1956ට ඉස්සරලා සාමාන්‍ය ජනමතයක් තිබුණා මේ කවදාකවත් අත්දා බලන්න බෑ රස බලන්න බෑ මේක නැවත රස බලන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය තමයි දැන් ඉතින් පුළුවන් තරම් මෛත්‍රී බුද්ධ සාංශට අවශ්‍ය කරන මූලික සුදුසුකම් පින්කම් කිරීම විතරක් කරමු කරන්න බෑ කියලා. ඒක සංඝයා හතර පවා තිබිච්ච දෙයක්. නමුත් අද වෙනකොට ඒක අබෞද්ධයෝ පවා පිළිගන්නවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අද්දකිය හැක්කක් අත්විදිය හැක්කක් ඒක අත්තිනේ අත්දකින්න එක අත්විදින එක වළක්වන්න පුළුවන් බලයක් ලෝකේ නැහැ. ඒ වගේම මේක පිළිබඳ අයිතියක් උඹට දෙනවා උඹට දෙන්නේ නැහැ කියන්නේ විධායක ශක්තියක් කාගේ ළඟවත් නැහැ. ඒ නිසා කවුරු හරි මේක කළ හැක්කක් අත්විඳිය යුතුයි. මේක භාව භාවිතා කළ යුතුයි. මම භාවිතා කරනවා. මෙන්න මේ මේ කාරණාවෙන් භාවිතා කරනවා කියලා දන්නවා කියන එකට අපි කියනවා හැකි සංඥාව කියලා. එහෙම නැත්නම් ඒක ඉතින් නොහැකි සංඥාව තමයි තියෙන්නේ. දැන් ඕවා කරන්න බෑ. ඒක නිසා ඔය සාමාන්‍ය සුත්තමේ ඥානෙ තියාන, චින්තාමේ ඥානෙ තියාගත්තම ඇති. ඉන් එහාට යන්න බෑ කියන જાතිකුත් ඉන්නවා ලෝකේ. බෞද්ධයන් අතර තමයි ගොඩක්ම ඉන්නේ જાතිය. නමුත් ඒ ඇත්තන්ට පවා අද අභියෝගයක් වෙලා තියෙනවා. මොකද අබෞද්ධයෝ පවා මේක අරගෙන ක්‍රියාවත් කරලා ඒගොල්ලෝ කියන්න පටන් ගත්තා. මට හම්බෙලා තියෙන හාමුදුරු දෙතුන් නමක් ඒ ස්වාමීන් වහන්සේලා පුදුම වෙනවා. මෙහෙම බණ කියනකොට අපේ ගුරුන් වහන්සේ කියලා තියෙනවලු භාවනා කරපේවා කාටවත් කියන්න එපා කියලා. ඒක නිසා කමඨාන් සුද්ධ කිරීමේදීවත් නිදර්ශනයක් වශයෙන්වත් කිව්වොත් ඒක සාහසෙන් කරන හානියක්. ඒක නිසා කතා කරන්න එපා. කතා කෙරුවොත් මේ උත්තරී මනුෂ්‍ය ධර්ම හෙලිකිරීමක් කරනවා. ඒ නිසා භාවනා කිරීමේදී Taman අත්දකින්න දේ කාට හරි කියනවායි කියලා කියන්නේ නොකට යුත්තක් කියලා. ඉතින් ඒක ඒක පැත්තකින් ඇත්ත බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා මේ ශුඤ්ඤාගාරේ අබිරභාමීති අපි විවේක ස්ථානයකට ඉන්න කැමතියි කියන මට්ටමින්වත් Tamange භාවනා රුචිය අනුන්ට අඟවන්න එපයි කියලා. ඒක උපසම්පදා මාලකයේදී අකරණීය ධර්මවල කියනවා මම ඕගොල්ලෝ වගේ සභාවේ ඉන්න කැමති නැන්නේ මම නිතරම කැමති විවේකයට තමයි මම විතරම කැමති අරණ්‍ය වාසයට තමයි මම කිරම කැමති උදකලාවට තමයි කියන මට්ටමකින් වත් තව කෙනෙකුට තමන් උසස් කරලා සලකන කතාවක් කරන්න එපා ඒ නිසා ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ භාවනාවේදී භාවේතබ්බ ධර්ම භාවිතා කරලා ඒක සාර්ථක වෙච්ච බවට හෙලි කිරීම ඒතර උත්තරී මනස ධර්ම වලට වැටිලා අපි හානියක් කරනවාද කියලා. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඒකට කියනවා භාවනා නොකරන්නන්ට කියන්න එපා. භාවනා කරන වෙලාවේදී ගුරුවරයෙක් හම්බෙච්චලා නොකිය ඉන්නත් එපා. එතකොට ක්ෂණේ පන්න ගත්තා වෙනවා. මේ වෙනස 1956 ඉඳලා මේ ඒ කියන්නේ බුද්ධ ජයන්ති 2500 2550 එනකොට කරපු සමීක්ෂණයක ලියලා තියෙනවා කරුණු පහකින් ලංකාවේ විපස්සනාව දියුණු වෙලා තියෙනවා. ඉස්සර කිව්වේ මේකට මේ භාවනා කරන්න පැවිදි වෙලා අරණ්‍ය ගත වෙලා එන්න ඕනේ. අනික් අයට භාවනා කරන්න බෑ. භාවනා කරන්න ත්‍රිපිටකය පිළිබඳ පූර්ණ පරිචයක් තියෙන්න. එහෙම අනික් අයට භාවනා කරන්න බෑ. භාවනා කරන්න විනය ශික්ෂාපද 100%ක්ම තියෙන්න ඕනේ. නැත්තම් බෑ. ඒ වගේම කරනවා නම් මේ කාලේ කරන්න පුළුවන්න්නේ සමතේ විතරයි. දැන් විපස්සනාව බෑ. තවත් මොකක්ද යතන මේ කරුණු පහම අද බිඳලා ඉවරයි. අද මේ වෙනකොට භාවනා කරන්නේ හාමුදුරු නෙවෙයි කුස්සි අම්මලා. භාවනා කළ ප්‍රතිඵලත් පෙන්නනවා. නිසා ඔප්පු කරලා තියෙනවා. ඒකට මේ පැවිදි විලා ආරණ්‍ය ගත වෙලා ඒ කරන්න ඕනේ කියන කතාව නැති වුණාට ගිහිගේ ඉඳලත් කරත හැකි. ත්‍රිපිටක දැනීම ඕනේ නැහැ. දන්න හොඳ ගුරුවරයෙක් ආවටලා භාවනා කරනවා නම් ගුරුවරයා කියලා දෙන්න ටික හොඳට ඕම ඇති. සීලය 100ට 100ක්ම ඕනේ නැහැ. ඊට වැඩිය අද සීලය තියෙනවා නම් ඇති. හැබැයි අදට වැඩිය හෙට වෙන බවට වග බලා ගන්න. ඒ වගේම සමථ විතරක් නෙවෙයි විපස්සනා කරන්න පුළුවන් කරනවා. මෙන්න මේකේ පෙරලි පහ දිහා බලනකොට අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන පස්මා බැලුම් බලලා. ඊටාම සුවිශේෂී කාලයක අපි ඇවිල්ලා තියෙන. ඉතින් සමහරු කියනවා මේකත් වැඩි කල් හිටින්නේ ඉක්මනට යයි. එහෙම නැත්නම් මේ පහන යුනිවන්ඩ් ඉස්සලා මුළු පහනම්පත් වෙන වෙලාව වගේ ආලෝකයක් ඇවිල්ලා තියෙන්නේ. අපිට කමන්නේ සුරුට්ටෝ පත්තු කරගන්න පුළුවන් නම් රැවුල ගිනි ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ සුරුට්ටෝ පත්තු කරගන්න. අහුවෙච්ච වෙලාවේ මේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මේ භාවිත කරන ලද ධර්ම භාවිත වෙනවද නැද්ද කියන එක කියාගන්න බැරි නම් එනතේ ඒක sannivedanaya කරගන්න බැරි නම් ඉතින් ඒක මේ පහනප්පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. පහනප්පත්තු කරන එක උඩක තියෙන්න ඕන. ආලෝකය ලබන්න. ඒක පෙට්ටියකින් වහලා කොනක තිබ්බට කුල්ලකින් වහලා තිබ්බට හරියන්නේ නැහනේ. අන්නේ හෙලිදරව්ව අන්නේ හෙලිකිරීම ඉතාමත්ම වැදගත්. අන්නේ හෙලිකිරීම අතින් ඒ කියන්නේ මේ භාවිත වෙනවද නැද්ද කියන එක හෙලිදරව් අතින් අබෞද්ධයෝ පොඩි දරුවෝ එහෙම නැත්නම් බුද්ධ ආගම දන්නේ නැති අය ඉතාම ලස්සනට කරනවා. ඒකේ හෙලි කරන්නම බෑ හාමුදුරුන්ට. ඒකේ හෙලි කරන්නම බෑ ත්‍රිපිටකය දන්න අයට. ඒකේ හෙලි කරන්නම බෑ තීලය ගැන තැවෙන අයට. ඒකේ හෙලි කරන්නම බෑ සමතේ විතරක් කරන අයට. මේව ඔක්කොම නුහුරට හිටලා තියෙනවා. ඒ නිසා මේකට අලු ගසා දාලා නැගිටින්න ඕනේ. නැගිටලා මේ හිකි සංඥාව ගන්නවා කියන එක. හරි මම ආවේ. මේ නිසරණවනේ පුරාවට අවුරුදු 50ක් ඇහිච්ච ධර්මයක් තමයි හැකි සංඥාව. හැකි සංඥාව කියන්නේ මේ සක්කෝ කියන වචනේ. කරණියන් අත්ත කුසලේන යන්තං සන්තම් බදාත අභිධමෙච්ච සක්කෝ. ඒ හැකි සංඥාව බැන්න බෑ බෑ බෑ බෑ ගන්න මොනවා කිව්වත් බෑ කියනවා. ඒ අඹුලාවේ බණ කියනකොට ළඟ ගෙදර ඉන්න එළුව ඒක කිව්වා ඒ වෙලාවේ. මම කෝ ඇහෙන්නේ දැන් බෑ බෑ කියන භාවනා කරන්න කියලා කවදාකවත් බෑ හරි නෑ හරි කියන්නේ ගැන ලකුණු කැපෙනවා කියලා මතක තියාගන්න. භාවනා දෙදීන පේන දේ කියපන් කියන එක විතරයි. මොන දෝකේ බෑ කියන දෙයක් තියෙන්නේ. මොන දෝකේ නෑ කියන දෙයක් තියෙන්නේ. ওই නෑ බෑ දෙක තියෙන්නේ බෞද්ධය ළඟ විතරයි. අනික කෙනෙකුත් මේ ඇද්දක වහලා නිකන් ඉඳලා මොනවද වෙන්නේ කියලා කියපෙන් කිව්වොත් මොනවද නෑ බෑ කියන දෙයක් නෑනේ ඔගේ. එතකොට සාක්ෂාත් කරන්නේ අහගෙන ඉන්න එකට තේරෙනවා. ඉතින් මේ සාක්ෂාත්කරණයේ පැත්තෙන් බලනකොට සම්මා දිට්ඨි කියන මේ පළවෙනි කාරණාවට අපි බැස්සොත් ਸਰවචනාසේ දේශනා කරනවා අත්තිබික්කවේ සම්මා දිට්ඨි ද්වේ පරයායේන ද්වේ මේ සම්මා දිට්ඨිය පරයාය වශයෙන් ක්‍රම දෙකකට තියෙනවා සම්මා දිට්ඨිය බුදුජානන්සේ හෙලි කරනවා සාසනික වශයෙන් බලලා සම්මාදිට්ඨි භික්කවේ දොයන් වදාමි දෙකට බෙදෙනවා අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා මේ සම්මාදිට්ඨිය තියෙනවා සාසවා ආශ්‍රව සහිත පුඤ්ඤභාගියා පින් කරන පැත්තෙන් උපදිවේපක්ඛා ටික ටික ටික ටික තැම්පත් කරන තැම්පත් කරන යන ලෞකික සම්මාදිට්ඨි පැත්තක් තියෙනවා ඒ වගේම සම්මා දිට්ඨියක් තියෙනවා ආර්යා අනාසව ලෝකුත්තරා මග්ගංග ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන ලෝකෝත්තර මාර්ගංග සම්මා දිට්ඨියක් තියෙනවා මේ දෙකම බුදුජනසය අගය කරනවා ඒ නිසා කවුරු හරි කිව්වොත් අපිට සම්මා දිට්ඨිය එකමයි ඒකේ අනිත් පැත්තක් නැහැ කියලා අපිට කියන්නේ නෝ පින් කරන්න එපා ආශ්‍රව සහිත පින්කම් කරන්න එපා උපදී සහිත පින්කම් කරන්න එපා කියලා නෑ බුදුරජාණන් තේ ඒගොල්ලන්ට ඉඩ තියලා තියෙනවා සම්මා දිට්ඨිය පටන් ගන්න කෙනාට පින් කිරීම හරහා ආශ්‍රව සහිතව පරමා එල්ලයක් ඇතුව කරන පින්කම වගේකුත් තියෙනවා. එතකොටත් හැබැයි සම්මා දිට්ඨිය වැඩෙන්න ඕන. දවසින් දවස දවසින් දවස අපි දානයක් දෙනකොට අපි ඒකට කියනවා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියලා. කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ කල කල දේ ඵලඵල දේ. හොරකම් කෙරුවොත් විඳවන්න වෙයි. දුන්නොත් ආනිසංස ලැබෙයි. ඕ දෙකම කරතයි. දවසට ඕනම කෙනෙකුට Taman ධාර්මික උපයෝගය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් නටන කකුල ගෙජ්ජි කපන්නා වගේ හොරකම් කරන්නත් පුළුවන්. ඒ දෙකට දෙවිදියකට වැඩ කරනවා. ඉතින් ඒ නිසා කවුරු හරි මේකෙන් කම්මස්කතා ඥාන සම්මා දිට්ඨිය දැනගෙන කම්ම සම්මෝහය කියන මේ සූරකාමි සූරකාමි අනුංග වස්තු කොල්ලකාමි එහෙම නැත්නම් අසාධාරණ දේවල් ගනිමින් කටයුතු කරන එකට කියනවා කම්ම සම්මෝහය කියලා. ඒවා ඒගොල්ලෝ ගණන් ගන්නෑ. ඔය කර්මේ තියෙනවනම් ලබනාත්මෙන්නේ දැන් ප්‍රශ්නයක් නෑ. කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියන්නේ ඉතින් වැඩේ යනවා. අද යන්නේ ඒක තමයි. ඉතාලම කරුණාව ගැන කතා කරන හැබැයි රීටි මාංශ කාලා තමයි ජීවත් වෙන්නේ. සූර කාගෙනමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒකට උත්තරත් කියනවා. කරුණුත් බන හේතු කරුණු සඳහන් කරනවා. ඒ වෙනුවට කාට හරි පුළුවන් නම් එහෙව් ලෝභයෝ එහෙව් කෑදර ඉන ලෝකේ එහෙව් මසුරුකම් කරන ලෝභය අත දිගහැරලා දීපන්. එතකොට යාට තේරෙන පටන් ගන්නවා දුන්නොත් කර කර දෙයි පළපළ දෙයි. එතකොට යාට අර කම්ම සම්මෝහයේ ඉන්නේ පුළුවන් විදියට හදාගෙන බෙදා හදා ගන්නවා දාන වතේ. හැබැයි යා දැනගන්න ඕනේ මේ දාන කියන්නේ මොන්ටිසෝරි පන්තියක්. මේකේ සමත් වුණාට පස්සේ සීලෙට නගින්නේ නැතුව දාහනේ විසි දිගටම කරගෙන ගියොත් ඕන තරම් කකා යන්න පුළුවන්. හැබැයි හොඳේ නතර වෙනවා. වඩා හොඳ දේ ප්‍රතික්ෂේපයක් වෙනවා ඒකට. දාහනේ දීලා සීලයක් රකින්න පුළුවන් තරමට දාහනේ හොඳයි. සීලේ වඩා හොඳයි. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ නේ. දාහන දෙන ගමන් සීලවන්තව ඉඳලා දන් දෙනවනම්. දාහනේ සිල්වතෙකුට දෙනවනම්. එතකොට යාගේ දාහනෙට ಗುಣ විශේෂයක් තෙදක් ඕජාවක් රැස් වෙනවා. ඊට පස්සේ සිල්වන්තව ඉඳගෙන තමනුත් සිල්වන්ත ඉඳගෙන දාන දෙන ගමන් මේ දාන සීල දෙක කරනකොට ගමන්ම භාවනා ගැන පොඩ්ඩකුත් කල්පනා කරනවා. එහෙම නැත්නම් මේ සීලේ තියෙන හුදෙක් භාවනාව සඳහාමයි. සීල සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය. ඒකෙන් අර දානේ සීලෙන් නතර වෙන්නේ නැතුව ප්‍රස්තාව ආපුවාම චිත්ත විසුද්ධියක් විපස්සනාවකට යන ඒ අවස්ථාව ගන්න දන්නේ නැත්නම් හැමදාම මොන්ඩිසෝරි පන්ති ඉන්නවනම් ඉතින් ඒ කියන්නේ කම්ම සම්මෝහය හිත ආවරණය කරනවා. කම්මසගතා ඥාන සම්මාදිටිය ආපු කෙනා දන්නවා මං දාණයෙන් වැඩියට බැසා ඊට පස්සේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉදිරියට යන්න ඕනේ. ඒ දියුණුවට යනකොට මාත් එක්ක කටත් දාගෙන යන්න කිසිම කෙනෙක් නැහැ. අපි අතර එක එක රුචි භින්න රුචිකත්වයේ තියෙන්නේ. ඒ නිසා දානෙදි විශාල පිරිසක් අපිට ඉන්නවා සීලයට අඩුයි සමාධිය යනකොට උත්තාමත් මඩ විපස්සනාට ඇත්තේම නැති කාණයි. අන්නේ ඒ අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා විදිහට ඉදිරියට යන්න දන්නවනම් එයා දන්නවා කුසලයේ තමයි කරන්නේ. හැබැයි අධි කුසලයට ඉඩ තියාගෙන යන්නේ නිසරම. එතකොට පුණ්‍ය භාගය තමයි. ඒ නිසා විපස්සනා කරන කට්ටිය පිං කරන අයට දොස් කියනවා තමයි. දොස් කිව්වට ਸਰවඥාන්සේ 100ක් ඒක ප්‍රතික්ෂේප කළා නැහැ. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා ආශ්‍රවත් තියෙනවා. ඒක ආශ්‍රව කියන්නේ ඒක විදිහකට ආශාවක්ම තමයි. ආශාවකුත් තියෙනවා දිව්‍ය ලෝකේ යන්න, විසාකාව වෙන්න, නන්දි මිත්‍ර වෙන්න, එහෙම නැත්නම් අසන්දි මිත්‍රා වෙන්න. එක එක එක එක ආශාවල් ඇස්සේ භාවනා දන් දෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි යාට වඩා හොඳ දේ එනකොට හොඳ දේෙන් වඩා හොඳ දෙයට යන්න උජු ඔය ඉඳලා සූජූච වෙන්න නිතරම බලන සුළු ගතියට සම්මාදිට්ඨිය කියලා කියනවා. මේ විදිහට කරගෙන යනකොට අපි ප්‍රතිපදාව විදිහට යනවා කියලා අපි කියනවා. එතකොට ඒව තාම උපදි පැත්තේ තියෙන උපදි කියන්නේ එල්ලයක් තියෙන එල්ලෙට යන්න හදනවා. එහෙම නැත්නම් පිං වැඩි කරන පැත්තට යනවා. නැත්නම් සාසව ආශ්‍රව සහිතයි. මෙන්න මේ කටයුත්ත අපි කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. ඊට පස්සේ තියෙනවා ඒක අර සම්මාදිට්ඨි සූත්‍රය වගේද ගත්තොත් එහෙම පංච විදියට දක්වනකොට කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ප්‍රධාන වශයෙන් එතෙන්දි කියනවා. කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන අය තමයි මේ කළ කළ දේ ඵල ඵල දේ කියලා තේරුම් අරගෙන දාහනේ විතරක් නෙවෙයි අධි කුසලයේ සිද්ධ වෙන්නේ කරන දේ නෙවෙයි යමක් කිරීමෙන් නෙවෙයි පව් නොකිරීමෙන් කියන එක තේරුම් ගන්න. කුසලයේ කියන එක අධි කුසලයේ වෙන්නේ සබ්බ පාපස්සා කරන. අකුසලයෙන් වෙන්වීමයි කරන්න ඕන. කුසලයට ගිහිල්ලා කරලා කරලා පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙනකොට තේරුම් ගන්න වෙනවා කුසල් කිරීම හරහා අධි කුසලයට යනකොට පුළුවන් තරම් කය වචනය මොනක්වත් නොකර තැම්පත් කරලා මේක තියා බලාන සිටීම. කිසිම දෙයක් නොකරන අදිෂ්ඨානයක් කරගෙන ඒක දෙස බලා සිටීම දාන සීල දෙකටම වැඩි අධි කුසලයක්. කිසිම වියදමක් යන්නේ කිසිම තැනකට යන්න ඕනකමකුත් නැහැ. කිසිම දෙයක් අඩුයි කියන දෙයක්වත් නැහැ. අන්නේ පැත්තට යනකොට ඒකට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. සමත සම්මාදිට්ඨියදී කරන්නේ අපි මේ කියන සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන කාය දුස්චරිත වලින් අපි වෙන් වෙනවා. දැන්ටත් අට සිල් ගන්නකොට ඒවයි වෙන් වෙලානේ. ඊට පස්සේ බොරු කේලම් හිස් වචන පරිස වචන වල වෙන් වෙනවා. ආර්ය තුෂ්ණිම් භාවයෙන් ගත කරනවා. ඊට පස්සේ මේ කාය වචන දෙකේ දුස්චරිත නැති මට්ටමට අරගෙන ඒකත් මා විශාල ලාභයක් විශාල අලංකාරයක් විශාල තෙදා ඊට පස්සේ බලනවා කයේ කිසිම ක්‍රියාවක් නොකර අතෙන්දි කරන්නේ දුස්චරිත නොකර ඉන්න එක. දැන් බලනවා චේතනාපූර්වකව මොනවත් නොකර කය හොඳට පට්ටර කරලා තැම්පත් කරලා ඒ ඉඳගෙන ඉන්න කයට ඉඳගෙන ඉන්න ඇරලා ඒකදී පූර්ණ අප්‍රමාදයෙන් අවදියකින් මේකේ මොකද්ද වෙන්නේ කියලා බලන එක කිසිම වචනයක් කතා නොකර හිත දොඩමළු වෙන හැටි බලන එක. එතකොට තේරෙන පටන් ගන්නවා හිතාමතා කයේ යම් යම් ක්‍රියා නොකලාට අසම්පජානව සිදුවෙන ක්‍රියා රාශියක් තියෙනවා ජීවිත පැවැත්ම වශයෙන් භවයේ වතේ. හිතාමතා කතා නොකරට ඇතුළත කතාවක් කියලා එකක් තියෙනවා. හිත ඊතරම් දොඩමලුයි. මුව කතා නැතත් හිත හිත දෙඩ මල්ලි ඒ කවිය මතක නැහැ නේ සින්දු මතක නැහැ නේ මම ලියලා තියාගෙන හිටියා මට ඔය සින්දු මතක නැති වුණා මේ වයසට යන්නේ මුව කතා නැදත් වචන දෙඩ මල්ලි යෝ කොල්ල කෙල්ලක තියච්චාම ඉඟි බිඟි දාන්නේ ඒ ඒක තමයි යන්නේ ඊට හපං භාවනා කරන්න ගියාම වෙනම ඉඟිමිකියක් යනවා පුදුමාකාර ඇතුළත කතාවක් එන්න පටන් ගන්නවා කිසිම යෝගාවචරයේ කවම කවදාකවත් ආධුනිකෙක් මේක පිළිගන්න ලෑස්ති නෑ පිළිගත්ත ගමන් එක්ක වහකණ්ඩ හිතනවා එහෙම නැත්නම් පැනලා යන්න හිතනවා. එහෙම නැත්නම් හිතනවා වෙන කර්මස්ථානාචාර්යවරයෙක් ගාවට යන්න. එහෙම නැත්නම් හිතනවා ආනාපානෙ වෙන කමටහනක් ගන්න. එහෙනම් හිතනවා වෙන භාවනා මධ්‍යස්ථානෙ. එහෙම නැත්නම් හිතනවා අනේ ඕ භාවනා කරන්න බෑ අප්පා. මෛත්‍රී බුදුහාමරෝ එනකන් ඉන්න එක ලේසි කියලා. මොන යකා ඉඳගත්තත් කායික ක්‍රියා වාචසික ක්‍රියා චේතනාපූර්වක කරන ටික නතර කරලා බලන්න ඉන්න ඇතුළේ මා මල පෙරේතෙක් මේක ඇතුළේ ඉන්නේ. අපේ කය ඇතුළේ ඉන්න එක දැක්කොත් නූල් බඳින්න වෙයි. ඒ තරම්ම කැත අසුචි නොකෑමන දහවතුරා පට්ටබඳුරු යකෙක් ඇතුළේ ඉන්නේ. වචන කතා නොකරුවාට හිත ඇතුලේ දොඩමලුකම ගත්තොත් එහෙම බෙලි කටු මල්ලක් හොල්ලන්නා වගේ කච කච කච කච කච කච කච කච කච කච අනාමිසක ඉවරයක් නැති කතාවක් තියෙනවා. මෙන්න මේක දිහා බලාන ඉන්න පුළුවන් නම් මේ සමත සම්මාදිට්ඨියක් තියෙන්න ඕන. අපි කාමීත්‍යාචාරය නොකරුවාට කාම ඡන්දේ කියන එක කාමීත්‍යාචාරයේ කරමින් ඉඳලා නතර කරපු එක නඩ කාම ඡන්දේ දෙගුණ තුන්ගුණකින් නැගිටලා එනවා. ද්වේෂයේ අනුන්ට බැන බැන ගහ ගහ හිටපු එක නේක පාට නතර කරපු ගහම අර වේගෙන් යන වාහනයක් බ්‍රේක් ගැහුවා වගේ කරකවල අතාරිනවා. එතකොට ව්‍යාපාදේ ගොජ්ජ දාන්න පටන් ගන්නවා. ඒ වගේම යම් වෙලාවක මේක හොඳට අහගන්න යම් වෙලාවක මේ කාමච්ඡන්දේ සහ ව්‍යාපාද දෙක නැති වුණොත් එහෙම යන්තම් ඇල්මරා ගත්තයි කියන්නේ පුදුමාකාර නිදිමතක් එනවා. සක්මන් කරද්දිත් නිදිමත එනවා. ඉඳගෙන ඉන්නකොට අහන්න දෙයක් නැහැ මොකද අර මෙතෙක් ගොජ දමමින් තිබුණු කාමේ පොඩ්ඩක් ඇල්මැරිලා ද්වේෂේ පොඩ්ඩක් ඇල්මැරිලා ඉතින් ඒක ආලිමදිවට හරක් කියලා භාවනා කරනකොට මේ හිතගෙන බුදි ඕන කෙනෙකුට නිින්දයක් නැතිලටත් වෙනවා පොඩ්ඩක් භාවනා කරන්න කියන්නේ ඉඳගෙන බුදිය ගන්න හැටි ඉගෙන ගන්න පුළුවන් කොට්ට අරගෙන පිටලැහැලක තිබ්බත් නිින්ද යනවා. මේ වෙන එකකව ධක්මං කරනකොට නිින්ද යනවා. ඒ තරම්ම කාමච්ඡන්දේ සහ ද්වේෂය එනතම් ව්‍යාපාදේ භාවන දින අතර කරන අතර නෙවෙයි ඇල්මරනවා. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියලා මේ කරපු දේවල් ගැන පශ්චාත්තාප වෙන එක කරන්න තියෙන දේවල් ගැන හිතන එක යමක් නොකර ඉන්නකොට පුදුම විදිහට ගොජ දාන්න ගන්නවා. අපිට gederi ඉඳද්දි මොනවා හරි වගේ මතක් වෙනවා. අපිට කළ හැකි කාරණා තියෙනවානේ. ඔබීඩියක් බොන්න පුළුවන්, chewing gum එක කපන්න පුළුවන්, පත්‍රේ බලන්න පුළුවන්, ටෙලිවිෂන් බලන්න පුළුවන්, නව කතා කියවන. ඉතින් gederi ඉන්නකොට ඔක්කොම කාගෙන ජීවත් වෙන්නේ. දැන් මේ ටෙලිවිෂන් උත් නැහැ, පත්‍රෙත් නැහැ, බීඩි සුරුට්ටුත් නැහැ, chewing gum උත් නැහැ. ඉතින් දැන් මේ ආවම අරක ගොජ දානවා කියන්නේ පිස්සු බාගට තියෙන කච්චේ විසු ඩබල්. හොඳටම පිස්සු තද වෙනවා. අතීත සැලසුම් කරන්න ගියාම කිලෝරක් නෑ වැට පැනගෙන යන්නේ. ඒ වගේම විචිකිච්ඡාවක් එන්න පටන් ගන්නවා. මට මේ ඔක්කොම කෝලම් වෙලා තියෙන මගේ සීලය අඩු වෙලාද දන්නේ මොකක් හරි වෙලාද දන්නේ නැහැ කියලා Tamanට Taman දෙස් දී ගන්න පටන් ගන්නවා. මෙන්න මේ පස් දෙනා මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන දෙයට වෛර කරන එක තමයි යෝග ජීවිතය කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කාමයට වැඩියෝ කොහොඳයි. කාමයට වැඩිය හොඳයි නීවරණ. මේක තේරුම් ගන්නෑ. අපි නීවරණ එනකොටම කඩාපයින්. නීවරණ එනකොටම නයිපෙන හත පුම්බගෙන කාමච්ඡන්දේ හරියට දැකපො නැති කට්ටිය වගේ නිකන් කාමච්ඡන්දේට නැති කරන්න හදාන. ද්වේෂය දන්නේ නැති කෙනෙක් වගේ කවදාද පුළුවන්න්නේ යෝගාවචරයේකට මං gedara හිටියානම් මේක දන්නේවත් නැහැ අඩු ගානේ මං දැන් දන්නවා මගේ හිත මෙන්න මේ මේ පැත්තට කඩාගෙන යන නාය කඩාගත්ත ගාල කඩාගත්ත හරකෙක් වගේ කියලා මේ නීවරණ පහ අඳුනා ගන්න පුළුවන් නම් අඳුනා ගන්න කියන්නේ අල්ලපු gedara තියෙන නීවරණ නෙවෙයි ඊයේ ආපු නීවරණ නෙවෙයි හෙටෙන් තියෙන නීවරණ ඇස්පනා අපිට මේ නීවරණ ටික දැනගන්න පුළුවන් නේද ඒක මොන තරම් ධර්ම අවබෝධයක්ද මොන තරම් ආත්ම අවබෝධයක්ද ආර්ය පරිශීනක ප්‍රතිඵලයක්ද කියලා කිසිම කෙනෙක් කවමදාකවත් නීවරණයක් ආවට පස්සේ ඒක ධර්මානුකූලව බලන්න දන්නේ ඒකට වෛර කරනවා. වෛර කරන්න කරන්න නීවරණ වලට පොහොර වැටෙනවා. ඒක ගජ්ජ ගජ්ජ ගජ්ජ ගජ්ජ ගජ්ජ ගජ්ජ දාලා ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ කෝද භාෂක මං හිතන්නේ සූත්‍රේ නම භාෂක නෙවෙයි. ලස්සන කතාවක් කියනවා රජුරු කෙනෙක් කාලෙක මේ සිවිල් යුද්ධයක් ඇති වෙලා දේශීය රටේ ඇතුළේ යුද්ධයක් ඇති වෙලා රජුරෝ යනවා ඒ ඒ යුද්ධෙට. කියන්නේ තමන්ගේ මාලිගාවෙන් පිටතට යනවා. මාලිගාව දන්නවා ඒක. ගියාට පස්සේ යක්ෂයෙක් එනවා ඒ යක්ෂයා ඇවිල්ලිවල මාලිකාවට ඇතුල් වෙන්න ආද. එතකොට ඉන්නේ ගේට්ටුවේ ඉන්න මිනිස්සයා කියන එහෙම යන්න දෙන්න බෑ. මේ රජුරු ගාවට යනකොට අපි කල්ැතු කියලා තියෙන්න ඕනේ. අරකයි මේ මිනිස්සයා කියන ඔබ කිව්වත් නැත්තත් මම යනවා මිනිස්සු කියනකොට ගේට්ටුවේ ඉන්න මිනිස්සට කේන්තියක්. මේ මිනිස්සට කේන්ති යනකොටම යක්ෂයා ටිකක් ලොකු වෙනවා. අරු ගේට්ටුව තල්ලු කරගෙන යනවා. මේ මිනිස්සයා විජහාට කියන ඇතුලේ ඉන්න කට්ටියට ඔන්න මේ වගේ යකෙක් එනවා පරිස්සම් වෙලකට එනේන මිනිස්සයා ඌට වෛර කරනවා. වෛර කරන්න කරන්න මේක ලොකු වෙනවා. ලොකු වෙලා අන්තිමට ගිහිල්ලා මාලිගාව ඇතුළට ගිහිල්ලා සිංහාසනෙ උඩ වාඩි වුණාම මොකේකටවත් මොකක් කරන්න බෑ ඒ තරම් බලවත් ඒ තරම් ශක්තිමත් දැඩි පුරුෂයෙක් විදිහට මාලිගාවට රිංගගෙන ඔක්කොම බය වෙලා එක්කෙනෙක් දුවන ගිහිල්ලා රජුරවන්න කියනවා මහ විශාල විනාශයක් වුණා මෙහෙම යක්ෂයෙක් ඇවිල්ලා ඉනවා යක්ෂයා එන්නේ එන්නේ එන්නේ ලොකු වෙනවා එන්නේ එන්නේ එන්නේ තෙදවත් වෙනවා නිසා වහාමයන් කියලා රජුරු මුකුත් කියන්නේ නැතුව මාලිගාවට යනවා නායිකාට යනකොට මෝ සිංහාසනෙ ඉඳගෙන තෙද පාගෙන ඉඳපස්සේ බලන්න අයියෝ යාට සැලකුවක් දන්නේ මන් නැති වෙලාවේ මං මේ එනකන්න වෙ හිටියේ අපරාදේ මං ආපු වෙලාවට ආවනම් බොහොම හොඳට සලකන්න තිබුණා නේ කියන්නේ මේක පුංචි වෙන්න පටන් ගන්නවා. දිගින් දිගටම රජුරෝ කියනවා මම නැතිලා ආගන්තුක සත්කාරණ දරන අපි තේ ටිකක් බමුද කියන්න කියන්න ගන මෛත්‍රී කරන්න කරන්න කරන්න ඇක්සය පුංචි වෙනවා. හොඳටම පුංචි වුණාට පස්සේ රජුරෝ ඇවිල්ලා ගිහලා ජනලෙන් එළියට විහිකොල දානවා. ඉවරයි. ගැටෙන්න ගැටෙන්න ලොකු වෙනවා. මෛත්‍රී කරන්න කරන්න පුංචි වෙනවා. මේ නීවරණ ධර්ම ටික තේරුම් අරගෙන ඕකට ගැටෙන්න ගැටෙන්න ගිහිල්ලා මොකද වෙන්නේ බලන්න. කාමච්ඡන්දයත් වෙනවා, ද්වේෂයත් වෙනවා, නිදිමතත් වෙනවා, අති මේ උද්දච්ච කුච්චත් වෙනවා, විචිකිච්ඡාවත් වෙනවා. ඒ වෙනුවට මේ නීවරණ ටික දකින්න හම්බුනේ බුදු කෙනෙක් ලෝකේ ඉන්න හින්දා මම මේ ගිහි ගිය අතහැරපු නිසා මේ කාමයේ වෙනුවට ආපු කාම සංඥාව මම මේක අඳුර ගන්න පුළුවන් නම් හරියට මේ මේ ආස්වාසය නෙවෙයි ප්‍රසආසය. මේ නැත්තම් ප්‍රසආසය නෙවෙයි ආස්වාසය වගේ. මේක කාමච්ඡන්, මේක ද්වේෂය නෙවෙයි. මේක නිදිමතකම නෙවෙයි. මේක අතීතනාගත දෙත දුවන එක නෙවෙයි. විචිකිච්ඡාන මේ කාමේ. ඊට පස්සේ ද්වේෂයක් ආවට පස්සේ අඳුරගන්න මේ කාමේ නෙවෙයි. මේ ද්වේෂේ. මෙන්න මේ කාමච්ඡන්ද ද්වේෂය නැත්නම් ව්‍යාපාද වගේදී අස්පනා අපිට තියෙද්දී මට දැන් තියෙන කාමච්ඡන්දය කියලා දැනගන්න පුළුවන් නම් ඒකට බුදුරජාණන්සේ සම්දිත්තික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේක තමයි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය. හුස්ම එනකොට හුස්ම තියෙන බව දන්නවා කාමච්ඡන්ද එනකොට කාමච්ඡන්දේ තියෙනවා කියලා දානවා. ප්‍රසවාසය එනකොට ප්‍රසවාසයේ තියෙනවා වගේ ව්‍යාපාදේ එනකොට ව්‍යාපාදේ දන්නවා. ධර්මයේ තරම්ම සජීවී සාන්දෘෂ්ටිකයි. අස්පනා අපිට. නමුත් අපිට වෙලා තියෙන අපි ද්වේෂ කරනවා නීවරණ වල. ලියලා තියෙන පොත් සේරගම තියෙන එකම තමයි. මොන් කවදා හරි යෝගාවචර දැනගත්තොත් මේ කාමච්ඡන්දේ වෙලාවේ මතුවෙන්නේ යම් හේතුවක් ඇතුව දැනගනි මේ ආනපානෙ නෙමෙයි මේ කාමච්ඡන් මේක ද්වේෂෙත් නෙමෙයි මේක නිදිමතත් නෙමෙයි. එයාට වෙනම ලකුණු ටිකක් තියෙනවා. කාමච්ඡන්දේට පොද්ගලික ලකුණු ටිකක් තියෙනවා. නිදිමත එහෙම එන වෙලාවල් තියෙනකොට පොඩ්ඩක් කාමච්ඡන්දේ දාලා බලන්න පට්ට ගන්නකොට උත්තර හම්බ වෙනවා. කාමච්ඡන්දේ නෝඩ කවදාකවත් නින්ද යන්නේ. ඒ නිසා කාමච්ඡන්දේ ඕගොල්ලන් ගමන් මල්ලේ තියෙන්න ඕනේ පොඩ්ඩක්. අදිස්සිය නිදි මතක් කරනකොට අරක පොඩ්ඩක් දාන්න. නැත්නම් ද්වේෂය පොඩ්ඩක් දාන්නකො. අල්ලපු ගෙත ගෑනට බයින්නකො. නිදි මත පලාතක නැහැ. මේ එක එකක් එක එකක් හරියට තේරුම් අරගත්තොත් මේ සමත සම්මාදිට්ඨිය කියන එක මේ නීවරණ පැමිණෙන්නේ මගේ හිතේ කාමේ නෑ කියන්නේ. මම ළඟ තියෙන කාම සංඥාව. ඉතින් කාමයට වැඩිය කාම සංඥා ප්‍රතිපදාව ඉදිරියක්. ඒක පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා නම් බුදුරජාණන්සේ දීලා දෙනවා කාමච්ඡන්ද එනවනම් ඒකාග්‍රතාවය තමයි උත්තරේ. කාමච්ඡන්දෙට වෙන්නේ උඹ බලයන් කිව්වට හරියන්නේ නැහැ. ඒ විනෝඩ දීපු අරමුණට නැවත නැවත හිත යොදනවනම් අපි ආනාපාන කරන කෙනෙක් පුළුවන් තරම් අමෝරාවෙන් හරි කමන්නේ කාම අරමුණේ හිත පාත්නවා කියලා කියන්නේ කාමච්ඡන්දෙට බෑ. කාමච්ඡන්දේ ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ නිසා ඊට වැඩිය අද මට ආනාපානෙ ඉන්න පුළුවන් නම් අන්න කාමච්ඡන්දෙට උත්තරේ. ද්වේෂයට උත්තරේ මේකට සතුටු වෙන්න ඕනේ. මම මේ භාවනා කරන වෙලාවේ කවදාකවත් සතෙක් මැරෙන්නේ නැහැ. කවදාකවත් හොරකමක් වෙන්නේ නැහැ. කවදාකවත් කාමීච්ඡාචාරයක් වෙන්නේ නැහැ. බොරු කේලම් හිස්සචන පචුන්නේ මේ තරම් අපිට කාය වචී පිරිසුදු භාවයක් මේ සීල විසුද්ධියක් ලැබීම ගැන සතුටු වෙයල්ලා. එක් එක්කත් නැහෙනේ. ඔක්කොමට උඩාතු අල්ලන්න බැරි වුණයි කියලා මැරෙන්න දඟලුවා මිසක් මේ වාඩි වෙලා හිටියට ගෙදර හිටියන මොකද වෙන්නේ බලන්න මේ වෙලාවේ. පචක පකියන පචවල සීමාවක් තියෙයිද? කරන වැඩවල සීමාවක් තියෙයිද? අපිට කියන්න පුළුවන් මේ පැයේ මම සතෙක් මෙරුවේ නැහැ කියලා කියන්න බෑක් හම් වෙනවද ගෙදර ඉඳලා? දන්නවද කොච්චර සත්තු මැරෙනවද කියලා? කොච්චර අනවශ්‍ය කතා කරනවද? මේක සතුටු වෙන්නේ නැහැ නේ කවුරුවක්වත්. මම සතුන් මරන්නේ හොරකම් කරන්නේ කාමීත්‍යචාර කරන්නේ බොරු කේලම් හිසජන පරිසෝචන නැහැ. මේ ద్వාර දෙකම අරසා වෙලානේ. පැයක් වාඩි වෙලා හිටියනම්. මෙන්න මේ වගේ දේවල් වල මේ පුංචි දෙයකට සතුට වෙන්න ඉගෙන ගන්නවා නම් අපි ඒකට කියනවා ප්‍රමෝදය කියලා සම්මෝදමානා. තමන් කරන දේ පිළිබඳව පිරිච්ච ගතියකින් සතුට වෙන සම්මෝදමාන එක තමයි ප්‍රමෝදය කියන්නේ. අපි මෙහි ඉඳගෙන මේ සීලයක් ගැන කතා කරලා මුළු ලෝකෙම 99.9999999 ගාන සිල්පද කඩන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. අපිට එහෙව් ලෝකේ පැයක් පුළුවන් වුණා දෙකක් පුළුවන් වුණා දවසක් පුළුවන් වුණා දෙකක් පුළුවන් වුණා කියලා කියන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ තෙද නෙමේ. අපි මේ සාක්ෂාත් කරණය කරන්නේ. අපි සතුටු වෙන්නේ. කවදා හරි මරණ මොහොතේ කියලා බලන්න අපි කරපු පින්කංගන මොකද්ද මතක් වෙන්නේ? මේ දවස් 7ක් නැත්නම් දවස් 5ක් සිල්පද රැක්කා. දිය බුදුන් මිනියොටුන් නව නවා වඳිනවලු. මේ manuss ලෝකේ මේ තරම්ම මේ තුප්පහයි පාහර නොකෑමන දහවඳුර පට්ටවඳුර જાතිය ජීවත් වෙදී සුළු පිටිසක් සිල් රකින්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සිල් රකින්න පිරිසේක ආඩම්බර වෙන්නේ නැහැ සතුටු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඊට වැඩි උස ඒක අල්ලා ගන්න බැරුව නටනවා. ඒක හොඳයි. නමුත් මේ ප්‍රීතිය තියෙනවා නම් නැත්තම් තමන් කරන දේ පිළිබඳ සම්මෝධමාන ගතිය තියෙනවා නම් ද්වේෂය එනකොට හිතා ගන්න පුළුවන් ද්වේෂය ඉන්න පුළුවන්. ඊට මට සතුට වෙන්න දෙයක් තියෙනවා. අම්මා අප්පා දීපු දේවල් නෙවෙයි නෙමෙයි. අබුද්ධෝද වාදේ කාලෙක හම්බ කරන්න බැරි දෙයක් නෙමෙයි. මේක වෙන සතුට වෙන පුංචි දෙයකින් සතුට වෙන්න. එතකොට ද්වේෂය ඉන්නේ නැහැ. නිදිමත එනකොට විතක්කේ යොදවන්න. අරමුණ නැවත නැවත මෙනෙහි කරන්න. ඒක හරියට හොදි හොදි ටිකක් කැටි ගැහින් නැති වෙන්න කාල් ගන්නවා. හැඳිනක හදන හොද්ද හරියන්නේ නැහනේ. හැඳි ගන්නවා. ඒ හැඳි ගෑවිල තමයි අපි මෙනෙහි කිරීම කියලා කියන්නේ. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච දෙක එහාට මෙහාට මේ අතීත අනාගත දෙකට යන්නේක විචාර බුද්ධියෙන් මම හිතියෝන අරමුණ පිට ගිය අරමුණක් පිට ගිය හිත ආපහු අරමුණට ආවයි කියන්නේ. ඒ අරමුණ කොහොමද මන් දන්නේ පිට අරමුණට ආවයි කියලා. ඒක විමසලා බලන්න ඕන. පිට ගිය හිත මන් දැන් ආනපානට කොහොමද දන්නේ ආනවට ආවයි කියලා. කොහොමද දන්නේ තමයි ඉඳගෙන ඉන්න හිටිය උට ආවයි කියලා. කොහොමද දන්නේ තමයි ඇවිදින හිටිය උට ආවයි කියලා. අන්න ඒක විමසලා කියන්න පුළුවන් නම් හිතට අතීතනාගතයට යන දෙයක් නර අරමුණට ආපු එක කිඳා බැහැගෙන ඒක හොයන්න පටන් ගන්නවා. ඒ වගේම සුඛේ එනකොට ආනාපාන කීකරු වෙනකොට ආනාපානේ නතු වෙනකොට වශී වෙනකොට දවසින් දවස ටික ටික ටික ටික ආනාපාන වෙනකොට ඒන සුඛේ නිසා කවදාකවත් ඒ කෙනාට අතීතනාගතේට පැනීමක් වෙන්නේ නැහැ විචිකිච්ඡාවකට හේතු වෙන්නේ නැහැ නිසා ඒ අත්දකින්න මේ පුංචි දේ මං ආනාපාන හිත දාපම ආනාපාන හිත ගියා නැත්නම් මෙනෙහි කරන අරමුණට හිත ගියා ඒ දන්න දැනුම නිසාම ඒ කෙනාට කවදාකවත් විචිකිච්ඡාවක් එන්නේ නැහැ. යන්නම බැරි නම් කවදාකවත් ආනපනට යන්න බැන්න විචිකිච්ඡාවක් එන්න ඉඩ තියෙනවා. අපි එහෙම තමයි ඔය ටිසල ගත කෙරුවේ. භාවනා කරන්න ගියාට පස්සේ දැන් වරින් වර පරින් වර ආනපනට හිත යනවා. යන වෙලාවේ Taman දන්නවනම් ඊට වැඩිය උපක්‍රමශීලීව දැන් මට ආස්වාද ප්‍රසආස 8 9 10 12 වැඩි වෙනවයි කියලා. අන්න ඒ අරමුණට ගිය බව Tamanට සැකහැර දැනගන්න පුළුවන් ක්‍රමේ තමයි විචාර බුද්ධිය මං ඉන්නේ පිම්බීමේ හැකිලිමේ නෙවෙයි මං ඉන්නේ සද්දෙක නෙවෙයි මං ඉන්නේ හිතවිල්ලක නෙවෙයි මං ඉන්නේ ආනපන කොහොමද දන්නේ ආ මට වම්නාසුඩුවේ ඔන්න සීතලක් වැටුණා නැත්නම් දකුණුනාසුඩුවේ වැටුණා නැත්නම් දිගට වැටුණා කෙටියට වැටුණා දැන් ඉන්නේ ප්‍රස්වාසයේ අන්න ඔය කරුණු ටික දන්නවනම් ඔය නීවරණ පහටම උත්තර තියෙනවා ඒ හැටි මල්නොන් අපි තාම අයනු ආයනු කියන බහතෝරන පුංචි වයසේ වෙන්නේ නැති නමුත් වැඩේ පටන් අරන් තියෙන්නේ මේක සාක්ෂාත් කළ හැකි. අත්දකින්න පුළුවන්. මෙන්න මේ ටික කියන්න පුළුවන් නම් භාවනා කරනකොට මෙන්න මෙහෙමයි මම මගේ හිත සද්දක නැති බව දන්නේ. <clears throat> මෙහෙමයි මම දන්නේ මගේ හිත පිට ගිල්ලා. මොකද මං ඉන්න අරමුණ මේකයි. ඒ අරමුණේ ගුණාගුණ මෙහෙමයි. මේ ටික හෙලි කරගන්න තියෙන අමාරුව පුදුමාකාරයි. මොකද යන්නේ කොහෙද කියලා ඇහුවොත් කියන්නෙම මල්ලේ පොල් කියලා. කවදාවත් යෝගාවචරයේ කමඨහන් වාතාව ලියනකොට ඒ මගේ හිතේ දුපාරවණ මෙහෙමයි, මෙනෙහි කරාද නැද්ද, වැටුනේ මෙහෙමයි. ඔය කාරණා තුන කියාගන්න මේ දවස් පහේ වැඩමුළු කීයක් කරන්න වෙයිද? කියන්නේ මොකද්ද මම මාස 8කට විතර භාවනා කරපු ප්‍රවස් මං උඩ ගියා කහා පාට වුණා දිවි ලෝකේ දැක්කා සුරංග මේ ජේතවනාරාමේ දැක්කා බුදුහාමුදුරෝ හිටියා අත දික් කරගෙන ඉතින් කියාපන්කෝ බයිලා නරියයි බල්ලයි කතාවල් තමයි කතා කරන්නේ මේ අරමුණ කතා කරන මේ ඉඳගෙන කරන භාවනාවද මොකද්ද මේ අරමුණ කියලා අහන්න අඩු ගන්න ප්‍රශ්න 15ක් අහන්න ඕන. කියන හරියක් කියන්නේ වල්පත්. මොකද කරන්නේ? ඉතින් මේකනේ අපි අම්මලා දාතලා අපිට කියලා දීලා තියෙන්නේ. ඉස්කෝලේ පන්ති වල කියලා තියෙන්නේ කවදාවත් කාරණාවට කතා කරන්න යථාවාදී තථාකාරී ක්‍රමය අපි දන්නේ නැහැ. ඉතින් ඒක මේ බුදුම පණ්ඩිත සාංශ බොහෝම කරුණාවෙන් කියන එක යෝගාවචරයේ දුර්ලකමක් නෙවෙයි. ඒ දේ කතා කරන්න බැන්නම් භාවනා උපදෙස් දෙන ගුරුවරයාගේ දෝෂේ. මොකද ලෞකික විශේෂ මේක කවදාකවත් වෙන්නේ නැහැ. ඇති හැටිය දකින්නෙත් නැහැ, ඇති හැටිය කියන්නෙත් නැහැ. අපි අතිශෝක්තිය කියන්නේ. එහෙම නැත්නම් කහගැරි නුගුණයක් කියන්නේ. ඇත්ත ඇති හැටියට කතා කරන්න දන්නේ නැහැ. ඒක නිසා ආස්වාසයට හිත දැම්ම ආස්වාසේ හිත ගියා. මෙන්න ආස්වාසේ. ඊට පස්සේ මම ප්‍රසවාසයට දැම්ම ප්‍රසවාසිත ගියා. මෙන්න ප්‍රසවාසය කියන එක කිව්වනම් භාවනා 50ක් ඉවරයි. මේ සා විශාල දුෂ්කර කෘත්‍ය 150ක් වෙන නිසා කමඨාන් වාර්තා නිවත නිතර ලියනද ඒක පිළිබඳ හදපු වාර්තා ඇති අපි ගාව ඒක පිළිබඳ ජීව උපදේශ ඇති මෙන්න මේ කාරණා තුනයි තියෙන අරමුණ කියන්නේ මෙනේ කරාද නැද්ද කියන්නේ වැටුණ දෙයක් කියන්නේ මේ ටික කියන තාකල් ඔය නීවරණ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ හරියට මේ ලී කොටයක් බලන්න කුඤ්ඤත් තිලක් ගහන්න ගහන්න කුඤ්ඤේ බහින්න බහින්න ලීකොටේ පළල යනවා වගේ නීවරණ ප්‍රාණ එක සාක්ෂාත් කළ හැක්කක් කියන්නේ මම මේ කියන්නේ. ඒකට කියනවා සමත සම්මාදිට්ඨිය. Taman තිබ්බ අරමුණ මේ මේ කුඤ්ඤේට දර බලන්න ගත්ත කුඤ්ඤේ බහිනවා. ඇතුළට බහිනවා. බහින හැටි මට ආසව ප්‍රසවාස මෙච්චර ඉන්න පුළුවන්. මෙන්න ආසව ප්‍රසවාසයේ ಗುಣ. මෙහෙම නැත්තම් පිටි අරමුණ ගියා ගිහිල්ලා ආපු ගමන් ආසව ප්‍රසව මට ආයෙසර මෙච්චරලා ඉන්න පුළුවන් මෙන්න ඒකේ ಗುಣ ආන්න ඔය ටික කිව්වනම් අපි යන්නේ කොයිද කියන්නේ මල්ලේ පොල් නෙවෙයි විද්‍යාවට වැදුනේ පඳුරටත් නෙවෙයි හාවට විදන හාවට වදිනවා ඉතින් මෙන්න මේ ඍජු sannivedana ක්‍රමය නැත්නම් මෙහෙම කියන්නකෝ එතකොට රිදෙයි හිත මං හිතන්නේ මේකෙන් පිට කතා කරන ඔක්කොම සම්පප්පලාව කියලා හිතන්නකෝ මේ වගේ <clears throat> කිව යුතු කාරණාවට තොරව මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ කරන ආලවට්ටම් අපි මේ කරන සාහිත්‍ය කෘති ඔක්කොගෙන් වෙන්නේ කාරණා මඟන්න. කිව යුතු දේ මඟන්න. මෙතෙන්දි නෑ. මෙතෙන්දි කෙහෙල් ගෙඩි පොත්ත ගලවලාම කවනවා. මෙන්න මේ ටික කියන්නේ කියලා. කවදා හරි හිතන්නේ මේ විදිහට <clears throat> අරමුණට හිත ගිය බව දැනගෙන ඒ අරමුණ නැවත නැවත පවත්වාගෙන යන්න පුළුවන් වෙලාවක් ඇවිල්ලා. එහෙම බලාගෙන ඉන්නකොට මේ කුඤ්ඤේ දර බලන්න ගන්න කුඤ්ඤේ කාලයත් එක්ක කුඤ්ඤට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් නම් බලන්න බලන්න බලන්න කුඤ්ඤට මොකද වෙන්නේ කියලා තලන්න තලන්න වෙන උඩු පැත්තේ තැරි ගැහිල්ලක් වෙනවා කුඤ්ඤ ඔප වැටෙනවා ගෙවෙනවා කාටද පුළුවන් එන දර බලන ගමන් හොඳටම වැඩ කරන කුඤ්ඤාධ්‍යා බලලා මේ කුඤ්ඤේ වැඩ කරන්න කරන්න කරන්න මෙන්න මේ මේ විදිහ වෙනස්කම් වෙනවයි කියන එක දැකීම තමයි විපන්නා විපස්සනාව කියන්නේ. මේ වැඩේට ගත්ත අරමුණ පැටි වෙලා බලන්නේ විපරිණාමයටපත් වෙනවා. මෙන්න මේ ටික තියෙනවා නම් ඒකට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. විවචන සම්මාදිට්ඨිය තියෙනවා නම් තේරෙයි මේ ඒකාග්‍රතාවය ලබා ගැනීම සඳහා ඉදිරියෙන් තියාගත්ත අරමුණ කොච්චර සීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා. අපි හිතනවට වඩා බොහෝම සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මොකද හේතුව අපි ඒකේ වෙනස් වීම දක්නාසුලුව නෙවෙයි නම් බලන්නේ. ඒක ස්ථිරයි වගේ තමයි පේන්නේ. වෙනස් වීම දක්නාසුලව බැලීමද කියන සම්මාදිට්ඨිය කියනවා. අපි අඩේට ගත්ත දේ, කුඤ්ඤයට ගත්ත දේ වැඩ ගන්න ගමන් කුඤ්ඤ කොච්චර ගෙවෙනවද? බුදුහාමුදුර සඳහන් කරනවා කිටි පොරොවක් වැඩ කරන මිනිස්සයා ගෙවෙනකොට ගෙවෙනකොට ගානවා. ගහලා ගහලා ටික කාලයක් ගියාට පස්සේ පේනවලු මිට හොඳටම පොලිෂ් වෙලා මැදිලා. තලයේ ගෙවිලා. ඉතින් මිනිස්සයා ගාන ගාන වෙලාවේ ගහන ගහන වෙලාවේ වෙන ගෑවන බල බල නෙවෙයිනි කරන්නේ. කරගෙන කරගෙන යනකොට ගෙවෙනවා. ඒක දැකීම විපස්සනාව. බුදුහන්සේ අහනවා මේ තලයේ ගෙවුනට පස්සේ ඔක විසි කරලා දාන්න විශේෂඥයන්ගෙන් අහන්න ඕනේ. දැන් තලයේ ගෙවිලා විසි කරලා දාන්න. මේ පාවිච්චි කරන්න කරන්න කරන්න මිට පොලිෂ් වෙන හැටි තලයේ ගෙවෙන හැටි බැලිලා තමයි විපස්සනාව කියන්නේ. කියන්නේ අපි අඩියට ගත්ත කුඤ්ඤයට ගත්ත දෙෙම අනිච්ඡං වෙනස් වෙනවා. දැන් අපි බලන්නේ මේක ස්ථිර කරගන්න. නිත්‍ය සංඥාව. ඒකෝට වෙනස් වීම වුණත් කරදරයට වැටෙන්නේ. කවදා හෝ සම්මාදිට්ඨියට ආවනම් පේනවා. අරමුණේ විපරිණාමය වෙන්න වෙන්න වෙන්න සමන්න දෙනවා. මේ බොහොම ඉක්මනට මේ අනිච්ච දුක්ඛ වැටෙනවා. අපි අර බලන්න කැමති නැති මිච්ඡාදිට්ඨියකින් බලන්න. නැත්තම් නිච්ච සංඥාවෙන් බලන්න. අන්නේ විදිහට බැලුවොත් පේනවා මේ සම්මාදිට්ඨිය කියන එක පැයෙන් දෙකෙන් නම් බැරි වෙයි. පළවෙනි දවසේ දෙකේ බැරි වෙයි. ඒක ඒකට අපි දෙමුකෝ මේ සංසාරයක් ගෙනාවු කෙලෙස් නෙමෙයි. ටික දවසක් යනකොට තේරෙනවා මේ ආනපානට හිත දානවා කියන එකත් හිත දැම්මත් නැතත් ආනපානේ කොයි වෙලාවෙත් තියෙනවා. එහෙම නැත්නම් මරණ සාතිකල් ලියන්න වෙනවා. ආන්න දෙයක් නැහැ. පණ තියෙන තක්කල් මේකේ තියෙනවා මේ කැස්ස කහින වෙලාවෙත්, වැස්ස වහින වෙලාවෙත්, මැස්ස වහන වෙලාවෙත් ආනපානේ බලන්න ඔච්චරයි. මැස වැස කියලා ආනපන නතර නෙවෙයි. වේදනාවක් එනකොටත් ආනපාන බලන්න පුළුවන් තරම් දිගටම නෙවෙයි. හිතවිලියවත් ආනපාන බලන්න. සද්දාවත් ආනපාන බලන්න. බලන්න ආනපාන කවදාවත් අපි අතහැරලා යනවද කියලා. අපේ තියෙන නොකෑමන දහවතුර පට්ට වතුර ගමට අපි ආනපාන යමතක කරාට. ආනපාන අපි යමතක කරන්නේ මෙන්න මේකත් එක සුවද වෙච්ච දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ආනපාන උප්පත්තියත් එක්කම අපිට දීලා තියෙන නිවන් දකින්නයි. අපි මැරෙන්න යන වෙලාවේ හුස්ම ටික විතරනේ ගණන් ගන්න. එතකොට අහනවා දොස්තරගෙන් තව හුස්ම හතරක් පහක් දෙන්න බැරිද මේ චෙක් එක අස්සම් කරලා තියලා යන්න. මොකද බැංක් එකේ තියෙන එක ගණ්ඩ හම්බෙන මම මැරුණාට පස්සේ මේ දුවට දෙන්න ඕනේ. තව හුස්ම දෙකක් දෙන්න බැරිද කියලා අහන. දැන් හුස්ම ටොංගන යනවා දන්නෙත් නැහැ. කොහෙන් යනවද දන්නෙත් නැහැ. වම් නාස්පුඩුවෙන් යනවද, දකුණු නාස්පුඩුවෙන් යනවද, කටෙන් යනවද, කනෙන් යනවදවත් විශ්වාස නැහැ. මෙව්වට ගෙවපල්ලා සංසාරයක් ගෙවන්න වෙනවා. සංසාරයක් ගෙවන්න වෙනවා. මේ හුස්මට සලකන්නේ නැති නිසා. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයා මේ හුස්මට හිත දානවා කියන එක තමයි මේ කලිත ප්‍රධානම දේ. අපි කොච්චර දරුවෝ වැදුවත්, කොච්චර දරුවෝ හැදුවත්, කොච්චර නිශ්චල චංචල දේපල හැදුවත් ඒ එකකින්වත් නිවනට යන්නේ නැහැ. එකකින් හරි කරන්නේ මොකද හුස්ම ගන්න වෙලාවක් නැති කරන එක විතරයි. අයි මේ දරුවන්ගේ වගතුක බලන්න එපා. නිශ්චල චංචල දේපොළ වගතුක බලන්න එපා. ලාභ සත්කාර සම්මාන සිලෝකොළ බලන්න එපා. මැරෙන මොහොත යනකොට පේනවා නඩපු තොවිලිකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. හුස්ම කෝටි 13ක් කරන් තිබිලා දිනවා. එක කෝටියක් යනවවත් දැනෙලා නැහැ. හුස්මක් තියා. මෙන්න මේකට හිත දාගන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි කියන්නේ මම මේ කතා කරන්නේ. හුස්මට හිත ගියාද? ගිය බව දන්නවනම් මේ ආස්වාසනීය ප්‍රසවාසී කියලා සපේලා කියනවා. ඒකට කියනවා අපදානේන සම්පායති කියලා. චර්යාවෙන් සපෙල කියන්න පුළුවන්. අන්නේ දේ කියන්නේ යනවා අපිට තේිනවා වෙනදා තිබුණ ඇදකුද සම්මාදිට්ඨිය ඍජු වෙන්න පටන් ගන්නවා. ඒ මොකද එයා ආනාපාන දිහා බලන්නේ කෙලෙස් අයින් කරන කුඤ්ඤ බව හැබෑව. හැබැයි පාවිච්චි කරන්න පාවිච්චි කරන්න එක ගෙවෙනවා. ඒක ක්ෂය වෙනවා. ඒක වැය වෙනවා. ඒක විපරිණාමයටපත් වෙනවා. වෙන දෙයක් පාටපත් වෙන නිසා ඒ ගැන කලබල වෙන්න එපා. අනිත්‍ය සංඥාවෙන් බලන්න. මේ නිසා අපි මෙතෙක්කල් සංසාරේ බැලුවේ සමුදේ පැත්ත විතරයි. පටන් ගන්න පැත්ත සංසාරේ ඇදෙනවා. කවදා හෝ ගෙවෙන පැත්ත බලන්න. වැය වෙන පැත්ත බලන්න. නිරුද්ධ වෙන පැත්ත බලන්න. ඒක අපි අභාග්‍ය සම්පන්න දෙයක්, අවමංගල්‍යයක්, නොදැකිය යුත්තක්, අභද්‍ර දෙයක් විදිහට අපිට මේ සමාජයේ උගන්ලා තියෙන්නේ. ඒ මුළු සමාජෙම මෙහෙම උගන්වන්නේ බුදුහමරෝ තනි පුද්ගලයා කියනවා. තනි පුද්ගලයෙක් නැත්නම් අපි මොන જાති මේ චාරිත්‍ර වාරිත හදාගත්තත් මම කියනවා ගෙවෙන පැත්ත බලපාන. ඡේ වෙන පැත්ත බලපාන. වැය වෙන පැත්ත බලපාන. නිරුද්ධ වෙන පැත්ත බල. ඔය තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. කවදා හෝ යෝගාවචරය භාවනා කරනකොට මේ සියලු කෙලෙස් ගිවන් කරන්න ඉදිරිපත් කරගත්තා වූ මූල කර්මස්ථානේ පවා කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියන දේ දෙයට විවෘත මනසක් තියෙනවා නම් අපි කියන එක සම්මා දිට්ඨිය කියලා. එන්නේ විවෘත මනසකින් ලෝකෙ දිහා බැලුවොත් අපි ස්ථිර කරගන්න හදන අපේ නම්බුනාව ලබන්න හදන අපේ අනන්‍යතාවය ලබන්න හදන මේ සියල්ලම අනිස්තිර වෙනවා. එචා එන්නේ වෙනි දර්ශනයකින් ලෝකෙ දිහා බැලුවොත් එයාගේ සංකල්ප සම්මා දිට්ඨියට පස්සේන සංකල්ප එයා කවදාවත් මේ කාම මේ කාම සංකල්ප වෙනුවට එයා තීරුම් ගන්නවා මේ නිස්සරණ සංකල්පේ. ගොඩාක් එකතු කරොත් ගොඩාකින් මරණ වෙලාවේ ගොඩකින් වෙන් වෙන්න වෙනවා. ඒ වෙනුවට මැරෙන්න ඉස්සෙල්ලා පුළුවන් තරම් දේවල් අඩු කරගෙන තිබුණොත් ඒත් වෙනවා. හැබැයි ටිකකින් වෙන්නේ. ඒ නිසා කාම සංකල්ප වෙනුවට නික්කම්ම සංකල්ප පුළුවන් තරම් බලනවා මේ වගේ තැනකට ඇවිල්ලා අඩු ගානේ ඒ ඉන්න ටිකේ අර නිශ්චල චංචල දේපල අලි ඇත්තු රත්තරම් මිනිමුතු මේ සමිති සමාගම් පැත්තකට දාලා මේ වගේ ඉන්නකොට පහසුවක් තියනවාද? ඉතින් යම් කිසි කෙනෙකුට හිතන්න මෙහෙට ආවට පස්සේ gedara දේවල් ගැනම කල්පනා කර කර යුව ගැන කතා කරන සංකල්ප වශයෙන් නෙවෙයි ශරීරෙ මෙහෙට ගෙනාවට හිත gedara gedara ඉන්නවටත් වැඩිය gedara යනවා මෙහෙ ඉන්නකොට ඔය සංඝයා වහන්සේලාගේ දිනන කතාවක් මේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා පුදුමාකාර ආසාවක් තියෙනවා මේ විවේක වෙන්න. පැවිදිලා විවේක වෙච්ච ගමන් අර ගෙදර දාලාපු ගෑණි මතක් වෙනවා. මෙහි ඉඳගෙන ගෑණිත් එක්ක තමයි බුදියන්නේ. සිවුරේ ඉඳගෙන බුදියන්නේ පරණ ගෑණිත් එක්ක. ගෙදර ගිය ගමන් ඔන්න ආයෙ සිවුර ඇරලා හරි ආයෙත් ගෙදර ගිහින් චක්කේ මං ඒ දවස්වල සිවුරු හොදපු හැටි කොච්චර විවේකෙන්ද ගෑණිත් එක්ක බුදිනකම මේ කල්පනා කරනවා. ওই තීරුළු දෙතුන් දෙනෙක් එක මම කතා කරලා තිනවා. මන්න තීරු ඇරියේ නෑ තාම. ඔච්චරම තමයි වැඩි. gedare ඉන්නකන් අනේ මට කවදා විවේකයක් ලැබෙයිද? අනේ මට සිවුරක් දාගන්න ලැබෙයිද කියලා එන. සිවුර දාගත්ත ගමන් චකී ගෑණි දාලා ආවනේ. ගෑණිත් එක්ක ඉන්න තිබුණා නම් කොණ්ඩෙත් එක්ක පැවිදි වෙන්න තිබුණා නම් කියලා හිතෙනවා. අයියෝ මේ හිත තරම් කඩප්පුලි හිතක්. නොකෑමනා හිතක් නෑ. ඒක නිසා යම් වෙලාවක අපි මේ කාම සංකල්ප වලට ගියා නම් එතනම නෙක්කම සංකල්ප විනාශයි. කොයි වෙලාවකෝ චිත්තක්ෂණයකෝ නෙක්කම සංකල්පේ සංකල්පේ ගත්තන නික්මීමේ සංකල්පේ ගත්තන කාම කාම සංකල්ප වලට ඉන්න බෑ. ඉතින් අපි හිතනවාද මේ මේ දරුවෝ නිසා ගෑණි නිසා එන කාමයක් නෙමෙයි. හිතේ තියෙන කාමච්ඡන්දය. Tamange හිතේ තියෙන එක. ඒතට ව්‍යාපාද සංකල්පේ ඒ ඒ ඒක කියන්නේ මෙහෙමයි. ඒකෝර මම දන්නවා මේ දුඹුරු පාට අරගත්ත කට්ටිය මයිත් එක තරහ වෙනවා. සිවුරු දාගත්ත කට්ටිය තරහ වෙනවා. ඒ මොකද <laughs> ධම්මසංගණී අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ සුදු ඇඳගෙන ඉන්න කට්ටියක් ඉන්න මේ අපි කියන්නේ ගිහි කියලා જાතිය. ඒගොල්ලෝ සංසාරේ බැඳෙන තණ්හාව නිසා. සුද්ධ වශයෙන්ම කියති කට උත්තර නැහැ තණ්හාව නිසා කියලා. සිවුරු දාගත්ත කට්ටිය සංසාරට බැඳෙන්නේ ද්වේෂය නිසා. ඒගොල්ලන්ට තණ්හා ප්‍රශ්නයක් නැහැ. උද්දී ඉඳලා හැන්ද වෙනකන් ගැටි ගැටි ඉන්නේ. ඒ නිසා නික්මීම වෙච්ච ගමන් රාග චරිතේ ද්වේෂ චරිතයක් බවට පත් වෙනවා. සංඝයාත් එක්ක ඉන්නවයි කියන එක දත් 32 මැද දිව බේර ගන්නවා වගේ. අම්මෝ ඔක්කොම නිකන් දැලි පිය තියෙන ඕගොල්ලෝ ගන්න තියෙන කැතිපොරෝනේ. මේකේ කපන සිස් ගන්නවා තේරෙන්නේ නැහැ. සංඝ ගැට කියලා උකට කියන්නේ. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා මේකටම අවුරුදු 10ක් ගත්තා. පැවිදි වෙනවද නැද්ද? මට හිතාගත්තා නෑ. පැවිදි වුණත් මට දත් ඉත් එක මැද දිව බේර ගන්න පුළුවන් කියලා පැවිදි වෙන්න ඉස්සෙල්ලාම මේ පරිේශන කරපු කාලයේ තියෙන වටිනකම නිසා මම අද සතුටින් ජීවත් වෙනවා. අද සතුටින් ජී කියන්නේ පැවිද්දා කියන්නෙම ද්වේෂ චරිතයක්. කතාව නම් අම්මා මෛත්‍රියේ වැක්කිරෙනවා. අම්මෝ අල්ලපු ගෙදරටත් මෛත්‍රී කරනවා. අසල් වැටෙත්මයි කරන හැබැයි හැම දෙයක් එක්කම ගැටෙනවා. ඒක හරි ජොලි එක පැත්තකින් බලනකොට ඒ මොකද අර කාමදී මේ තණ්හාවෙන් ලෝභයෙන් ඉපදිච්ච මනුස්සයා කීකේ අතහැරපු ගම ද්වේෂ චරිතයකට වැටෙනවා. ඉතින් ඒක ওই කාම නෙක් සංකල්ප වලට පස්සේ ව්‍යාපාද සංකල්පය කියලා එකක් තියෙනවා. ව්‍යාපාද සංකල්ප කියන්නේ නුරුස්නා ගතිය. නිකම් ඒකට හොඳට දන්නේ නරකට දන්නේ මෙහෙම නිදර්ශනයක් කියන්න පුළුවන්. ඔය පන්දි ස්වාමීන් වහන්සේගේ වැඩමුළුවක් පවත්වලා තියෙනවා කැනඩාවේ. කැනඩා ගිහිල්ලා ඒක කතෝලික පල්ලියක්. ඉතින් ඒගොල්ලොත් ඒක හදාගෙන නීතිපදයේ දැඩි නීතිපදයේදී නැති නීතිපදයේ රැකලා එනකොට සල්ලිත් දීලා ඊගාව අවුරුද්දේ මේ ගියාලුවේ සංවිධානය කරන කට්ටිය ඊගාව අවුරුද්දට බුක් කරන්න. අර නෝනමලු හිටියේ පිළිගැනීම. ඊට ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. ඊට පස්සේ අයියෝ අපි මොන හරි ඕගොල්ලන්ට වැරද්දක් කරාද? ඇයි එහෙම මේ අපි නීති ටික අපි කැඩුවද නැහැ? සල්ලි දුන්නේ නැද්ද? ඔක්කොම දුන්නේ මන්නේ ආවේ. ඊට පස්සේ කිව්වා නෑ නෑ එහෙම නකන්නේ ආපු වෙලාවේ ඉඳලා ඕගොල්ලෝ එක්කෙනෙක්වත් hina වෙලා කතා කරේ නෑ බුම් බලාගෙන හිටියේ ඔක්කොම තරහ වෙලාගේ අපි එහෙම මිනිස්සුන්ට දෙමේ ස්ථාන දෙන්න කැමති නෑ කිව්වා. දැන් භාවනා කරන කට්ටිය ඒකනට hina වෙන්නේ නෑනේ. බිම් බලාගෙන ඉන්නේ එතකොට පේන්න තියෙන ඔක්කොම තරහ වෙලා වගේ කියලා. ඒ මාතික මාත කතාවෙත් තියෙනවා ඒක. ඒ අම්මා යනවා මේ උපස්ථාන කරන 39 බලන්න. වැඩ නිසා යන්න විදිය නැහැ. ගියාට පස්සේ එක එක හඳුරු එක එක තැන් වලින් එනවා කතා කරන්න නැතුව. ඊ අම්මා අහනවා මේ කට්ටිය තරහ වෙලාද කියලා. ඒ උපස්ථාය කියන්නේ නැහැ ඊ හඳුරන්ගේ හැටි. ඒ මොකද පැවිදි වුණාට පස්සේ අර තියෙන මොකද්ද කියන්නේ අර සබහාශීලී ගතිය එහෙම නැත්නම් සමාජශීලී ගතිය නැති කරන්න යනකොට පේන්නම තරහ වෙලා වගේ. ඔය මේ මරදානි. මරදානි දෙක දවසක් මේ තම්බි මිනිස්සේ මේ බක්කියේ සල්ලි එකතු කරගෙන ඉඳලා ඉඳලා මහන්සි නිසා පාරට ආවලු. පාරට වයින්නකොට ඒ ස්වාමී තාම ජීවත් වෙන නිසා සියා පැත්තේ පාරේ යනවලු. ඊන්සෙ බලාගෙන හිටියලු බිම් බලාගත්ත ගම යනවලු කිසි කෙනෙක් ගණන් ගන්නතුළු හිමීට ඊට පස්සේ ඉතනේ බෞද්ධ මනසට දාලා කියවලු මේ මිනිස්සු බලපන් උඹලගේ හාමුදුර කෙනෙක් යනවා එක්ක බඩේ අමාරුවක් හරි වෙන්න ඇති මේ බිම් බලාගත්ත ගම යන්නේ කිසි කෙනෙක් අහන්නේ අපිට බෑ කරන්න ගිහිල්ලා අහපන් කියලා මේ හාමුදුර මොකක්ද තියෙන අමාරුව කියලා ඉතින් බෞද්ධය කියලා කිව්වලු නෑ නෑ බුදුහාමුදුර සංඝයාට වඩින්න කියලා තියෙන එහෙම තමයි කියලා තම්බි එතන ඉඳන් සාදු සාදු සාදු කිව්වා මුදු මේ කතා නොකර යනකොට මිනිස්සු හිතන්නේ තරහ වෙලයි කියලා. ඉතින් ඕක සමාහට හාමුදුරුවොත් පටලවා ගන්නවා. භික්ෂුණීන් වහන්සේලා නම් ගණ්ඩම දෙයක් නැහැ. ඒක තරහ කිව්වහම මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් අබෑට පුපුරන තරහක් තියෙන උපාසිකා හාමෝල රණ්ඩුමයි. දිග්ගටම රණ්ඩු. මම ඉතින් බලන්න පුළුවන් තරම මේ දෙන්නෙක් එකතන ගැට ගහලා තියෙන. අනේ මේ කෙල්ල පැවිදි වෙන්න ඉස්සලා ෂෝක් එකට හිටියා. පැවිදි වෙච්ච ගමන් හරි පුදුම සෙල්ලමක්. හැබැයි ඒක ඉතින් මේ ඒ දෙන්නගේ දෝෂයක් නෙවෙයි සංසාරේ හැටි. අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක බවටපත් වෙනවා. නික්කම්මේ කරපු ගමන්. ඒක දන්නව නම් පැවිදි වෙන්න ඉස්සෙල්ලා මම මේ ගණයා කෙරේ බැඳෙන්න යනව නෙවෙයි කුලයා කෙරේ බැඳෙන්න යනව නෙවෙයි. නමුත් මේක අන්තිමට දිරවනවා ඇඟට. ආහාරයක් රස විඳින්නේ නැහැ, ශරීරයට සලකන්නේ නැහැ. මේ කරදර කරන්න ගියාම අන්තිමට අර භ්‍රමචරියක් ගන්නත් බැරි වෙනවා. එහෙම නැත්නම් අවිහිංසාව. විහිංසාව කාට හරි විනයක් හටන එක තමයි කල්පනා කරන්නේ. ඒ විනුවට මේ Tamanට ලැබිච්ච මනුස්ස ජීවිතය අගය කරන කතාව. ඒ එකක්වත් හිතන්න එපා වෙයි කියලා සම්මාදිට්ඨිය හරියනකම්. ඒ නිසා බටහිර තියෙන අධ්‍යාපන ක්‍රමය හිතන්න. බටහිර තියෙන තාක්ෂණය ගැන හිතන්න. බටහිර තියෙන විද්‍යාව ගැන තියෙන 100ට 100ක්ම මිච්ඡාදිට්ඨි. 100ට 100ක්ම මිච්ඡාදිට්ඨි. ඒ නිසා ඒගොල්ලන්ගෙන් නිකුත් වෙන හැම සංකල්පයක්ම කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. අපි ඒක පස්සේනේ දැන් යන්නේ. අපි මේ අඬ හදන්නේ මේ බටහිර කරන දේ අපිට ඉක්මනට ලබා ගන්න හම්බ වෙයි. නොබෝ කලකින් හම්බ වෙයි. හම්බ වෙනකොට සෝදන්න බැරි තරම් මිච්ඡා දිට්ඨිය කියන්නේ. ඒක හදන්න බෑ. කවදාකවත් හිතන්න එපා මේ අපේ සංකල්ප හැදෙයි කියලා දෘෂ්ටිය හැදෙනකම්. ඒ නිසා පළවෙනියම බුදුරජාන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ ප්‍රඥා ශික්ෂා ටික තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලින්ම තියලා තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය සීලය උගන්වනකොට භාවන බුද්ධහම ගන්න කියන්නේ සීල සමාධි ප්‍රඥානේ. මෙතෙන්දී ප්‍රඥාව මුලට තියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තියෙනවා යම් කෙනෙක් මේ සම්මා දිට්ඨිය නැත්තම් දැකීම හරි දැකීම එනකන් සෝවන් වෙන්න බෑ. ඒ නිසා සෝවන් වෙනකොට කියන්නේ දස්සනා පහතබ්බා. මේ දර්ශනය හදා ගන්න ඕනේ හට ගැනීම දකින අපේ හිත කවදා හෝ වය දකින්න සමුදේ දකින්න හිත වය පැත්ත දකින්න හැටි ක්ෂය වෙන හැටි තමයි බලනින්න අරමුණ වෙනස් වෙන හැටි තමයි බලනින්න අරමුණ ගෙවෙන හැටි තමයි බලනින්න අරමුණ නිරුද්ධ වෙන හැටි දක්නා සුළු ගතියට ගියොත් යංකින්ච සමුදේ ධම්මා ධබ්බන්තන් නිරෝධ ධම්මං කියලා අපේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කිව්ව ඔච්චරයි. ඒකෙන්ම තමයි බුදුරජාණන්සේ සඳහන් කළේ දැන් කොණ්ඩඤ්ඤ සෝවාන්. හට ගන්නාසුළු සියල්ලම ගෙවෙනවා. ඒ නිසා හට ගැනීම බැලීම තමයි කාම ජීවිතය කියන්නේ. ඒ තමයි ගෘහස්ත ජීවිතය කියන්නේ. ඒක තමයි මේ සුභවාදීව ලෝකෙ දිහා බලනවා කියන්නේ. නමුත් ඒ හටගත්ත සියල්ලම ගෙවෙනවා. ඒකට ආයි කවුරක්වත් කොඩි වින කරන්න ඕනෙත් නැහැ, වලක් කරන්න ඕනෙත් නැහැ. මේකේ තියෙන හොඳ පැත්ත මොකක්ද දන්නවද? බුදුජානක මේ කියලා කියනවා හට ගන්නා තාක් හටගන්නේ දුක නම් හට ගන්නා තාක් හටගන්නේ දුක නම් ගෙවෙන පැත්ත බලන්නේ කොහොඳයි අපි හිතනවනම් හට ගන්න තාක් හට ගන්න මේ ලාභ සත්කාර සම්මාන සිලෝක අලි ඇතු රත්තරන් මිනිමුතු කියලා ඉතින් එහෙමනම් අපිට ගෙවීම හොඳ නැහැ නම සරෝජනසේ පොදියටම දානවා නමක් හට ගන්නා තාක් හට ගන්නේ ලෝකේ දුක් එනිසා හට ගැනීම බලනවා නම් දුක් හට ගැනීමට ප්‍රේම කරන කෙනෙක් වෙනවා. මේ සීරම ගෙවෙනවා. කිසිම කෙනෙක්ගේ සම්බන්ධයක් නැතුව ඒ නිසා ඒ ගෙවෙන පැත්ත බලන්න පුළුවන්. ක්ෂය වෙන පැත්ත ඒකට කියනවා ඒ වෙන දෘෂ්ටියක්. බුදුරජාණන්සේ සම්මාදිට්ඨි කියන ලෝකයා කියන උච්ඡේද දුට්ටි අකිරිය වාද අසුභ වාදී අරස රස අපගබ්බ නරක වචන ටිකෙන් බුදුරජාණන්සේ දොස් කියන බුදුරජාණන් කියන ඇත්ත. මගේ දර්ශනේ එහෙම තමයි. හැබැයි උඹ උඹ හිතෙන්තර මුස්පේන්තු ධර්මයක් නෙවෙයි මේක. උඹල මේ ආදරෙන් බදාගන්නේ දුක නම් මම කියනවා හට ගන්නා තාක්කල් තියෙන දුක නම් ඒ දුකේ ගෙවෙන පැත්ත බලන්න. ඒක තමයි මේ ප්‍රතිපදාවේදී දිගෑරලා පෙන්න. හැබැයි දිගෑරලා පෙන්නුවට මේක වැඩ කරන්නේ ලොකු සංකීර්ණ ක්‍රමයකට පොඩි පොඩි දේවල් දිගහැරලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ අපි අරමුණක් ඉස්සරහින් තියානිනවා තමයි. මේ අරමුණ අපි ස්ථාවර කරගන්නවා තමයි. ස්ථාවර කරගත්ත ගමන් පේන්න පටන් ගන්නවා ස්ථාවර වෙන්නත් ඉස්සලා එක වෙන දෙයක් පාටපත් වෙනවා. අන්නේ වෙන දෙයක් පාටපත් වීම කෙරේ විවෘත මනසකින්. ලෑස්ති මනසකින්. යන්නේකට කියනවා සක්කෝ හැකි සංඥා උජූච සූජූච ඉර්ජු වෙලාමදී වඩා ඉර්ජු වෙන්න ඕන. සුවච වෙන්න ඕන. අපි දන්න හැම දැනුමකින්ම කරන්නේ ස්ථාවර කරලා දීලා අපි පොදි රැස් කරන අපේ මම අසවලා කියන මේ අනන්‍යතාවය ස්ථාවර කරන එකනේ. බුදුජනනාංශයේ අනිත් පැත්ත කියනවා අනන්‍යතාවය ඔප්පු කරන්නයි අපි බාහිරේ තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක එකතු කරන්නේ. නමුත් එව්ව යම්මාකාරයකට අනිත්‍යතාවයට ලක් වෙනවද? ඒක දකින්න සුළුවට ගියොත් මේ මම කියා ගන්න කුඤ්ඤෙත්, මගේ කියා ගන්න කුඤ්ඤෙත්, මගේ ආත්මේ කියා ගන්න කුඤ්ඤෙත් දිය වෙලා යයි. ඉතින් ඒකට අකමැත්තෙන් භාවනා කරුවොත් භාවනා කරනකොට බය වෙනවා, ගැස්සෙනවා, නූල් බඳින්න වෙනවා, අප නූල් දාන්න වෙනවා, දෙයියෝ අතහන්න වෙනවා. මොකද භාවනාවේදී ඒ ගහපු කුඤ්ඤ හෙල්ලුම් ගන්න පටන් ගන්නවා. ඒ හෙල්ලුම් කැමර කියනවා අනිත්‍ය විපරිණාමතා අකුත්වා අභාවතා කිය. කාට හරි පුළුවන් නම් මේකට ලෑස්තිලා භාවනා කරන්න. ඒකට සූදානම් වෙලා භාවනා කරන්න. එචී ඒ විශාල ගැඹුර මේ පින ගැඹුර ලොකු සංහති කියන්නේ භාවනාවේදී ඒ දෙයට සූදානම් වෙලා ගියොත් එයාගේ භාවනාව සම්පූර්ණයෙන්ම වෙනස්. සූදානම් නැති මනසකින් ගියොත් බයට හේතු වෙනවා, චකිතයට හේතු වෙනවා, කම්මැලිකමට හේතු වෙනවා, අසරණකමට හේතු වෙනවා, ඒකාකාරී වෙනවා, ඉන්න ආසනෙන් උස්සල විසිකොල දානවා. කවදද මේ වෙනස වෙන්නේ? ඒ වෙනස භාවනා කරුවටම වෙන්නේ නැහැ. බණ ඇහුවටම වෙන්නේත් නැහැ. තමයි යෝනිසෝමනසිකාරයක් තියෙනවා. Taman මෙතෙක්කල් බලපු දේ රැඩිකල් වාදීව විප්ලවීය විදියට අනිත් පැත්ත හරවලා දකින්න. ඉතින් මේක පොඩි ළමෙන්ගේ ගොඩක් තියෙනවා. පොඩි ළමයි ඕන දෙයකට ලැබි මේ නාකි වෙන්න වෙන්න වෙන්න වැඩේ පොඩ්ඩක් කුරුවල් වෙනවා. පව් පව් වෙනකොට වැඩේ කොහු කොහු වෙනවා. මොකද අර අල්ලගත්ත පොදිය හෙල්ලෙනවට කැමති නැහැ. ඉතින් නිස්සන්න වනේට ආපු ගමන් වෙන්නේ අර දිවයට තියෙන පෙත්ත තියන්න වෙනවා. heart attack වෙනකොට දිවයට තියෙන පෙත්තක් තියෙන්නේ. ඉතින් මං කියනවා බණ අහනකොට ගේන්න කියලා පෙත්තක්. මොකද නැත්තම් එහෙම මේ නිින්දයක් නැතු වෙනවා. දැන් අද රැට මොකද වෙන්නේ බලන්නකො. මේ බණ ඇහෙනකොට දැන් මේ අජියනේ ඔක්කොම නැති වෙනවලු කියලා හිතුනොත් එහෙම රෑ නිදාගන්න කිය වෙලාවේ එක දෙකට නැගිටිනවා. නිින්දයක් නැතු වෙනවා. එතකොට අර TNT පෙත්ත තියාගන්න වෙනවා. heart attack එන්නේ නැති වෙන්නේ. එක අම්මගෙනුට මෙහෙදි පොඩ්ඩ heart attack වෙලා මගදී ගිනිනකොට මගදී මැරුණා.